ඉතින් අපි දේශනා මාලාවක් වශයෙන් කියන කොටත් තේරෙනවා. ඒ වගේම භාවනානුකූලව යෙදෙන කොටත් තේරෙනවා. පොත්පත් වශයෙන් දැනුම වශයෙන් උත් තේරෙනවා. ඒ සමාධි සම්බොජ්ජංගය කියන්නේ සෑහෙන දුරට භාවනා ජීවිතේ ලොකු ළඟාවීමක්. නමුත් ඒ ළඟාවීම එකවර ලබන එකක් නෙවෙයි. ඊට කලින් අර විස්තර කරපු සතිය, ධම්මවිචේ, විරිය ආදී බොජ්ජංග ධර්ම එකලස් වීම නිසා ඒ වගොනු වීම නිසා ඇතිවෙන මේ ප්‍රමෝද පීටි පස්සද්දි කියන ධර්ම પરම්පරාවේ හොඳ බලවත් අවස්ථාවක් තමයි මේ සමාධි සම්බොජ්ජංගය කියන්නේ. ඉතින් මේ සමාධි සම්බොජ්ජංගය නැත්නම් මේ සමාධි භාවනාව තමයි සරුවඥන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සලා තිබුණු ලොකුම ලොකු ළඟාවිය. ඒක නිසා මේ పూర్ව සරුවඥන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සලා పూర్ව පැවතිච්ච යුගයේ තියෙන හනමිටි අදහසක් තමයි සමාධිය කියන්නේ භාවනාවේ භාවනාවේ කියන්නේ සමාධිය කියලා කියන අදහස. ඇත්තටම සරුවඥාන්සේ ලෝකේට පහළ වීමෙන් ඇතිවෙච්ච ලොකුම විපර්යාසය නැත්නම් ලොකුම දායාදේ තමයි ඒ සමාධිය මතින් ප්‍රඥා මාතු කර ගැනීම. ඒ ප්‍රඥා මත වෙන්න ඕන කරන හොඳම පදනම සකස් කරලා දෙන්නේ මේ සමාධියෙන් තමයි. නමුත් මේ සමාධිය කියන්නේ නිෂ්ඨාව නෙවෙයි. මේක හොඳට මේ සතිපට්ඨාන භාවනා කරන්න ඇත්තෝ තේරුම් අර ගන්න ඕනේ සමාධි කියන්නේ ලොකුම ලොකු ළඟාවීම හැබෑව. නමුත් ඒක අර ඊගාවට මතුමත්තේ පහළ වෙන්න තියෙන ප්‍රඥාවට අවශ්‍ය කරන්නා වූ පදනම සකස් කරලා දෙන නිසා ඒක ඇත්තටම වටිනා ශ්‍රේෂ්ඨ දෙයක්. නමුත් ඒක නිෂ්ඨාව කරගත්තොත් එතන විශාල ඒ වටිනා දේ වගේම විශාල අත්තරද්දකුත් යටිපහුව වෙනවා. සමාහිතෝ භික්ඛවේ යථා භූතං ඥානාති පස්සති කියන එක දරුවචනාන්දගේ ශ්‍රී මුක දේශනාවක්. මාන්නේ සමාහිත හිතක්. එහෙම නැත්නම් සමාධිගත හිතක් ඇති වෙච්ච කෙනාට තමයි ලෝකේ ඇත්ත ඇති හැටි වශයෙන් තීරුම් ගැනීමේ ශක්තිය ඇති වෙන්නේ කියන එක සරුවත්න දේශනාව. ඒ නිසා මේ ප්‍රඥාවට අවශ්‍ය කරන පසුබිම ප්‍රඥාවට අවශ්‍ය කරන්නා වූ ගෙබිම විද්‍යම කඩම සකස් කර දීම තමයි සමාධියෙන් කෙරෙන්නේ. ඉතින් අද වුණත් ඒ භාවනාවක් ගැන විමසන ආධුනිකයෙක් උඟාවක් වෙලාවට මේ සමාධිය තමයි ආසන්න පරමාර්ථය වශයෙන් තියාගෙන ඒ නිසා ඒ භාවනා මධ්‍යස්ථානයක් අපි හදනකොට එහෙම නැත්නම් අපි වෙන මේ භාවනාවට ගැළපෙන දෙයක් හදන හොයනකොට තෝරනකොට මේ සමාධියට ගැළපෙන දේ තමයි හොයාගෙන යන්නේ. ඒ නිසා ලෝකේ පැවතුනා මේ මෑත නැත්නම් අපි කියනවනේ මේ බුද්ධ ජයන්තිය කියන මේ පරිවර්තනෙන් ඉස්සෙල්ලා ලෝකේ පැවතුනා මතයක් භාවනා කරන්න ආරණ්‍යගත වෙන්න ඕන. භාවනා කරන්න පැවිදි වෙන්න ඕන. භාවනා කරන්න කමටහන් ගන්න ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා බුලත් අතක් දීලා වැඳලා ඒ සම්ප්‍රදාන කුල කමටහන් ගන්න ඕනේ. මේ පරිසරයෙන් තොරව මේ එදිනෙදා අඹ දරුවන් රකිද්දී, ieval දොරවල් වල වගකීම් දරද්දී හැම කෙනාටම මේක කරන්න බෑ කියලා ඒ භාවනා කරන පිරිසයි භාවනා නොකරන පිරිසයි අතරම විශාල පරතරයක් හිතින් හදාගෙනයි තිබුණේ. ඉතින් මේ නිසා උගව දෙනෙක් හිතුවා මේ භාවනා කරන්න මේ ආත්ම බෑ අපිට පුළුවන් ඉන්නේ භාවනා කරන තරම් සුදුසු ආත්මයක් ලබන්න පින් කරන එක විතරයි ඒ නිසා භාවනා කරන නැත්තන්ට දන් දීලා ඒ ඒ උදව්පදව කිරීමෙන් අපි ඉස්සරහට මේ භාවනා කරන්න පුළුවන් පරිසරයක් ආත්මයක් ලබා ගන්න අදහස වගේ කියලා මරණින් එහා පැත්තට ජීවිතේ ලැබිය යුතු ඒ પરමාර්ථ මරණින් එහා පැත්තට තල්ලු කරන ගතියක් තිබුණා. ඒකට හේතුව මේ සමාධියම නිෂ්ඨාව කරගෙන කරන කල්පනාවක තියෙන වැරදි නිගමනයක්. ඉතින් මේක පිළිබඳව සමාධි භාවනා ප්‍රඥා භාවනා කියන දෙක පිළිබඳව පොතක් ලියපු ඒ සුදු මහත්තයෙක් ලියලා තිබුණා පුංචි කාරණා දෙකක්. ඒක ඒක අපිට උනත් වටිනවා. එයා කියලා තියෙනවා මේ බුද්ධ ජයන්තියෙන් පස්සේ ලෝකේ ඇතිවෙච්ච බුද්ධ ආගමේ ඇතිවෙච්ච පුනර්ජීවණයට බටහිර ලෝකයේ බටහිර ජාතිකයෙක් වශයෙන් දකිනකොට මට කාරණා දෙකකට අඩු කරන්න පුළුවන්. මේ කාරණා දෙක නිසා බටහිරටත් බුද්ධ ආගම ආවා. බටහිරටත් බුද්ධ ආගම <clears throat> සජීවීව ළඟා වුණා. ඒ උතර නෙවෙයි සම්ප්‍රදාන කුල බුද්ධ ආගම තිබිච්ච ආශ්‍යාකරයේ රටවල් වලත් පුනර්ජීවනයක් ඇති වුණා කියන. ඒ කාරණා දෙක වශයෙන් පෙන්වන්නේ මොකද්ද? එක තමයි මේ සමාධිය මේ අපි හිතාගෙන ඉන්න මේ ප්‍රධාන සමත සමාධියෙන් තොරව සුද්ධ විපස්සනාවක් කරන්න පුළුවන් ඒක නිවන් දකින්න පුළුවන් මේක මා විශාල විප්ලවයක් වුණා. ඉස්සර හේතුවේ ඒ සමාධිය සකස් කරගන්න බැරි වුණොත් ඒ සමාධිය නැත්තම් ඉතින් අපිට බලාපොරොත්තු තියන්න බෑ. මේ සමාධිය ගන්න නම් සප්පාය කරුණු හතක් තියෙන්න ඕනේ. ඒ සප්පාය කරුණු ඉතින් මේ ගෙවල් දොරවල් වල අමුදවනට ගෙදී රැකී රස්සාවල් කරද්දී දුවන පයින් ජීවිතවල ගන්න බෑ කියලා පැකිටිච්ච, පෙරදිච්ච, පච වෙච්ච මානසිකත්වයක් තිබුණා. මේ බුද්ධ ජයන්තියත් එක්ක ඇති වෙච්ච විපර්යාසය තමයි මේ රැකී රස්සාවල් කරන, අමුදරුවන් රකින්න, ව්‍යාපාර කරන, වගකීම් සහිත ඇත්තන්ටත් සමාධිය නැති වුණත් එක් ආකාරයකට සමාධිය සම්පූර්ණ කරගෙන අනියමාර්ථයකින් ඒක ඉෂ්ට කරගෙන ගීගෙවල ඉන්න ගමන්ම හොඳ ගැඹුරු භාවනා කරන්න පුළුවන් කියන එක. ඒකට මේ හේතු සාධකේ තමයි මේ සුද්ධ විපස්සනාව සුඛ විපස්සනාව කියන විකල්පේ. ආනේ සුද්ධ සුඛ විපස්සනාව ඒ නිසා ලෝකෙට මතුවෙච්ච නිසා ඒ බටහිර ඉන්න ආගමක පරිසරයක් නැති වෙන විදිහට කියනවා නම් සම්ප්‍රදාන කුල බෞද්ධ පරිසරයක් නැති ඇත්තොත් මේක දැන් පරිේශන ගතියකින් භාවනා කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේක ඉස්සල්ලාම මේක වෙනකොට මොකද්ද මේ සම්මතය අවශ්‍යමයි. නැතුව මේක කරන්නම බෑ කියලා. ඒ බදාගත් ගුරුවරු පිරිසක් රජ කරන ලෝකේ විපස්සනාවට නැගී හිටින්න පුළුවන් කියන කාරණාව එනකොට විශාල යුද්ධයක් ආවේ. ඒ යුද්ධේ මොකද මෙව්වක් කරන්න බෑ. ඔය කිව්වට කරන්න බෑ. අපි දන්නේ අපිටයි මේ මේ પરම්පරාවේ අයිති. ඒ නිසා අපි කියන තාලට කරන්න ඕනේ සමාජියම තියෙන්න ඕනේ නැතුව කරන්න බෑ කියලා විශාල විප්ලවයක් කෙරුවා. ඒකෙදී ඇත්තට පුරෝගාමීව කටයුතු කරපේ ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා යම් ආකාරයකින් ඉඳා ලැබෙමින් බැටපහර කමින් දිගින් දිගට දිගින් දිගට නෑ මේ සුද්ධ විපස්සනාව කරන්න පුළුවන් කියලා අද අපි මේ ඉන්නේ 2000 2005 වෙච්ච යුගයේ අද වෙනකොට එක හඬින් මුළු ලෝකෙම පිළිගන්නවා සුද්ධ විපස්සනාට තනියම හිට ගන්න පුළුවන්. ඒකට කුඤ්ඤ ගහන්න ඕනේ කරු ගහන්න ඕනේ නෑ සුද්ධ විපස්සනාවට හිටවන්න වෙට ගන්න පුළුවන් කියලා. මේක විශාල මේ ඉදිරි පිම්මක් ඇති වුණා බටහිරට බුද්ධ ආගම යන්න. ඒ වගේම සම්ප්‍රදායන කුල රටවල් වල ඉන්න බටහිර චින්තනය ඇති ඇත්තෝ මේ ලැබිච්ච ඉඩ පහඩුකම නිසා වහවහ භාවනාවට පෙළඹුණා. දෙක තමයි මේ <clears throat> මේ විදිහට සුද්ධ විපස්සනා නැගිටට පස්සේ මේ සුද්ධ විපස්සනාව කියන එක කාගේවත් අධිකාරියක් නැහැ. කාටවත් වඳින්න ඕනේ නැහැ ඒකට. ඕනම කෙනෙකුට ස්වාධීනව පටන් අරගෙන කරන්න පුළුවන්. ඒක නිසා මේක භික්ෂුන් වහන්සේලාගේ අධිකාරියට ගියේ නැහැ. අරණ්‍යමයි කියලා අධිකාරියකට ගියේ නැහැ. මේ සාමාන්‍ය ගිහි ගෙවල කටයුතු කරන ස්ත්‍රී පුරුෂ කියලා වෙනසකට ගියෙත් නැහැ. ඕනම කෙනෙක් ගිය නිසා අද පුරුෂයන්ට පුරුෂයන් නෙවෙයි ගිහියත්තන්න කමටහන් දෙන ගිහියත්තු ඉන්න තරමටම මේ විපස්සනාව නැගී සිටීම නිසා කිස් අර ඉස්සල සමතේ නැතුව බෑ අපි කියන විදිහට නැතුව බෑ මේ තොইলে නටන්න මේ වෙදකම කරන්න කොඳුරු තෙල් කල 7යි 7යි තියෙන්න ඕන කියන හිටපු කට්ටිය කොනින් කොනට විලත් අල්ලු වෙලා ගිහිල්ලා වැඩ කර නැත්තො තමන් විශ්ීම තමන් කටට උගන්නාගෙන දැන් પરම්පරාවක් නැතිලා තියෙනවා මෙන්න මේ කාරණා දෙක පුංචි කරලා හිතන්න එපා මේ සමාධිය ගැන කතා කරනට නොකිය යුත්තක් මම මේ කියන්නේ. නමුත් තේරුම් අරගන්න ඕනේ අර ඉස්සර වගේ සමාධිය සඳහා සමාධි භාවනා කරන එකක් නෙවෙයි මේ සතර සතිපට්ඨානෙදී තියෙන්නේ පරෝජනේ සලකලා වැඩ ගන්න සමාධියක්. ආන්නේ සමාධිය මේ විශේෂම ගිහියත්ව විශේෂම මේ කාර්ය බහුල රජ රාජකාරියයිත වගකීම් සහිත ඇත්ත හොඳට තේරුම් ගන්න ඕනේ අපිට මේක ලැබුණා නොලැබුණා නම් අපිට කවදාකවත් මේ වගේ ඉදිරි ගමනක් කරන්න ගැම්මවත් ධෛර්යවත් අදිෂ්ඨාන ශක්තියවත් එන්නේ නැහැ. නමුත් මේ දැන් අපි මේ බුද්ධ විඳින්නේ අපේම දක්ෂකමකින් අරගත්ත අදිෂ්ඨාන ශක්තියක්වත් චිත්ත ශක්තියක්වත් නෙවෙයි. මේ පසුගිය අවුරුදු 20 30 තුල ලෝකයේ ඇතිවෙච්ච විශාල විප්ලවයකින් ලොකු පෙරලියකින් පස්සේ ඇති වෙලා තියෙන සීන් චිත්ත tattයක් තියෙනවා. සමාජික tattයක් තියෙනවා. අන්නේ tattve නිසයි අපිට මේ හයියෙන් කතා කරන්න පුළුවන් කියලා. අපිට මේ සෙනගක් එකතු වෙලා අපි මේ මේ අමුදරුවන් රකින යුතුයකම් ඉෂ්ට කරන වගකීම් සහිත ඇත්තොත් අපිත් භාවනා කරන්න ඕනේ කියන හැඟීම අපිට ඇවිල්ලා තියෙන්නේ. ඒ අපේම තටමලා අපි ගත් එකක් නෙවෙයි. අපිට මේ පරිසරයෙන් සමාජයෙන් යුගයෙන් ලැබිච්ච දෙයක්. ඉතින් අපි මේක ඉස්සරහට ගෙනියන්න ඕන. ගෙනියලා ඉදිරි પરම්පරාවකට පෙන්ලා දෙන්න ඕනේ. මෙහෙම කළා බැරි වුණත් මොකෝ? හරි ගියේ නැතත් මොකෝ? හරි ගියේ නැතත් කමක් නැහැ. මොකද මේ වැඩේ පුළුවන් කියලා හැඟීමෙන් කරනකොට අර ඊතුරු සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා වැඩෙන එක අඩු ගන්න මෙදා බැරි වුණත් මත්තට හරි පරෝජනවත් වෙනවා. ඒක නිසා මේ හැකි සංඥාව ඇති වෙලා තියෙන යුගයක්, චන සම්පත්‍ය ඉදිරිපත් වෙච්ච යුගයක් අපි ඕනේ ලැබිච්ච මේ වටිනා අවස්ථාවේ උපරිම ප්‍රයෝජනෙ ගන්න. අන්නේ අදහස මුලින්ම තියාගන්න ඕනේ මේ සමාධිය නැත්නම් මේ සමාධි සම්බොජ්ජංගය ගැන අපි මේ පොතේ දැනුම, මූලධර්ම දැනුම, ඒ වගේම අත්දැකීම් පිළිබඳ සාකච්ඡා කරන්නට පෙළඹෙනකොට. ඉතින් සරුවච්චන් වහන්සේ සමාධි සම්බොජ්ජංගයේ මේ ආනාපාන සති සූත්‍රයේදී විස්තර කරන්නේ අර අපි ඉස්සලා ඉදිරියෙන් තියාගත්ත පාඩය පස්සද්ද කායෝ සුඛිනෝ චිත්තං සමාධියති. පස්සද්ද කායස. අර ඊයේ අපි සාකච්ඡා කරපු පස්සද්දි සම්බොජ්ජංගේ සහිත නැත්නම් හිතේ සංහිඳියාවක්. කයේ සංහිඳියාවක් සහිත කෙනාට සුවසේ හිත සමාධි වීමක් සිද්ධ වෙනවා. හිතේ තැම්පත් වීමක් සිදු වෙනවා. ඒක තමයි අපි අදහස් කරන්නේ කය තැම්පත් නම් හිත තැම්පත් වෙනවා. හිත තැම්පත් නම් කය තැම්පත් වෙනවා. නමුත් මේ තැම්පත් වීම මේ ශල්්‍ය කර්මයකට ඉස්සෙල්ලා නිින්ද යන බේතක් දීලා පිටිවට්ටලා රෝගියා තැම්පත් කරන තැම්පත් වීමක් එම නෙවෙයි. එහෙම නැතුව ක්ලාන්ත වෙලා නිදිගෙන ඉනෙකුත් නෙවෙයි. හොඳ අවධියෙන් යුක්තව කලින් වඩන ලද සතියෙන් ඒ වගේම ආරම්භන ලද මේ ධම්මවිචයෙන් වීර්යයෙන් යුක්තව අරමුණක් එක කටයුතු කිරීමෙන් ඇති වෙන මේ තැම්පත්කමක් තියෙනවා. මේ තැම්පත්කමත් අගේ ආඩම්බරය කිරීම තමයි මේ ලැබෙන tempත්කම ලැබෙනකොට ඒක නම්බු කරන එකකට අගේ ආඩම්බරය කිරීමෙන් පමණමයි ප්‍රමෝදයක් හිතේ පහළ වෙන්නේ. මේ tempත්කම ආවත් කලකොල වෙනවනම් ඒක අවුස්සනවනම් පහුරු ගන්නවනම් ඒ හිතේ කවදාත් ප්‍රමෝදයක් පහළ වෙන්නේ. එතකොට ඒ පුද්ගලයාට මත්තේ පහළ වෙන ප්‍රීතියක් හෝ පස්සද්ධියක් එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර ආනාපානට හිත දාලා පිම්බීම හැකිරීමට හිත දාලා ඒකම හිත මේ සතිය දිනු වේගෙන දිනු වෙන යනකොට අරමුණයි හිතයි අතර ලොකු ආදකමක් ලොකු මිත්‍රත්වයක් ලොකු සම්බන්ධයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මේ අරමුණ ධම්මවිචය කියන කණ්ණාඩියට දාලා එහි යත්තා වූ නාම රූප ධර්ම දැකීමෙන් හෝ එහෙම නැත්නම් ස්වභාවික ලක්ෂණ දැකීමෙන් හෝ ඒ දෙක අතර සම්බන්ධය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ කර බැලීමේ ආසාව කුසල ඡන්දය කියන වීර්යය වැඩෙන්න පටන් ගන්නවා. ආනෝය ධර්ම පෙළ ගැහිමෙන් තමයි මේ විපස්සනාවට සතිපට්ඨානට අවශ්‍ය කරන්නා වූ සමාධිය හැදේ. එහෙම නැත්නම් සමත ක්‍රමයෙන් බලනවා නම් මේ ආනාපාන හිත දාලා ඒකමත් එක්ක හිත සමාධිගත වේගෙන එනකොට අරමුණේ හිත নিমগ্ন වීම තුලින් ඒ ලැබෙන මේ වීරියට ලැබෙන ඉඩානුව ඒ පුද්ගලයාටත් ඒ ප්‍රමෝදයක් පහල කරගන්න ඉඩක් ලැබෙනවා. නමුත් ඒක හුඟක් වෙලාවට අපි පසුගිය දවස් තුනේම අවබෝධ කරේ ඒ தත්ත්වයටපත් වෙනකොට මේකයි හොඳ தත්ත්වය මේකට මම මේ සාදර වෙන්න ඕනේ මේක මම තනවා වඩන්න ඕනේ මේක මම ආරසා කරන්න ඕනේ කියන හැඟීම නොවුනොත් මේ ප්‍රමෝදය පහළ වෙන්නේ නැහැ. ගොඩ අද තියෙන ප්‍රශ්නේ එතනයි. ආන්නේ ප්‍රමෝදය පහළ කර ගැනීමෙන් එතන අවශ්‍ය සූරකමක් තියෙනවා. ඒ සූරකම නැවත නැවත භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන් තමයි ප්‍රීතියක් වඩපත් වෙන ප්‍රීතිය තුලින් තමයි මේ මේ පස්සද්ධිය කියන සංහිඳියාව tempatකම ඇති වෙන්නේ. මේක තමයි සමාධිය ඇතිවීමට අවශ්‍ය කරන මූලික සාධකය. ඒ නිසා පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියේ. යස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ පස්සද්ද කායස සුඛිනෝ චිත්තං සමාධියේති තස්මින් සමයේ භික්ඛුනෝ සමාධි සම්බොජ්ජංගං සමාධි සම්බොජ්ජංගං ආරභති. ඒ නිසා ආන්නේ විදියට පස්සද්ධිය ඇති වෙලා දැන් Tamanට හොඳට වැටහෙනවා නම් අර කලින් තිබුණ විදියට නීවරණයන්ගේ බාධාව නැහැ. අරමුණට මූණට මූණ දාලා තියෙනවා. නමුත් ඒ අරමුණේ අර තිබුණ ගොරෝසු රළු ප්‍රකට ලක්ෂණ නැහැ. අරමුණ හොඳට කීකරු වෙලා තුනී වෙලා තැම්පත් වෙලා තියෙනවා. ඒ වගේම Taman අර <clears throat> කන්දක් උඩට ගියාම මහා සාවියක් පදාශයක් පේන වගේ Tamanට හොඳට ඉඩ පාඩුවක් හිතට එනවා. ආන්නේ එතකොට තේරුම් අරගන්න ඕනේ මේක භාවනාවෙන් ඇති වෙච්ච මේ සංහිඳියාවක් අන්නේ කන්ද ඉක්මනට ආයේ බහැලා ගමට යනවට වැඩිය නැගපු එකේ පුළුවන් තරම් වෙලා කන්ද උඩ ඉඳගෙන ඒ තැම්පත් ගතිය හොඳටම තැම්පත් වෙන්නේ. ඒ පස්සද්ධිය හොඳටම හිතේ තැම්පත් වෙන්න දෙනකොට තමයි සුවයකුත් ඒ සුවය තුලින් මේ සමාධියත් ඇති වෙන්නේ. මේ ඇති වෙන සමාධිය අර කලින් කියාපු සතිපට්ඨානෙට බර නැත්නම් විපස්සනාට බර සමාධියක්ද එහෙම නැත්නම් සුද්ධ සමතමේ සමාධියක්ද කියන එක අද උදේත් අපි ධර්ම සාකච්ඡාවේ සම්බන්ධ කරා. ඉච්චර ලේසි නෑ තෝරන එක. විශේෂයෙන්ම යෝගාවචරයා මේ සමාධිය ඇති වෙන අවස්ථාව වෙනකොට ලොකු බෞද්ධ භාවයක් ඇතුවයි නොවින්දත් ඉඩ තියෙනවා. නිසා ඒ පුද්ගලයාට මේ ඇති වෙලා තියෙන්නේ අරමුණේ <clears throat> සමතමේ සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියලා කියන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි Tamante ඇති වෙන தત્ත්වයේ ගුරුවරයාට වාර්තා කරන තරම් මේ ගුරුවරයාත් එක්ක සම්බන්ධතාවයක් මේ වෙනකොට ඇති වෙන වෙනතත් තියෙනවා. ඒකට ගුරුවරට තේරෙන්නේ නැහැ මේ සමත සමාධියත් විපස්සනා සමාධියක්ද වෙන්නේ කියලා. නමුත් අපි මෙතෙන්දී අර බාරණගත්ත ධර්මදේශනා වලින් පොඩි කොටසක් ඉදිරිපත් කරගනිමු. මේ කියන මේ අවුල් සහගත தത്വෙට පොඩි ආලෝකයක් ගන්න. ඒ නිසා යම්ම වෙලාවක Tamange හිත පවතින්නේ සම්මුති අරමුණක නම් සම්මුති අරමුණින් මතින් ඇති වෙන සමාධියට තමයි සමත සමාධිය කියන්නේ. යම් වෙලාවක Tamange හිත පවතින්නේ මේ අත්දැකීමක් මත විඳින්න පුළුවන් දෙයක් මත නම් ඒක මතින් පමණමයි ඔය ධාතු මනසික කාර්යයට ගිහිල්ලා විපස්සනා සමාධියක් ඇති වෙන්නේ. නිසා ආස්වාද ප්‍රසවාස කරනකොට සමතයට බර ගුරුවරු නැත්නම් සමතමය සමාධියක් කැමැති රූපාවචර ධානය කෙරෙහි නැඹුරුවක් ඇති සමාධියක් ඇති කරන ඇත්තෝ නිතරම මතක් කරනවා. තමන්ගේ භාවනාව අවධානය එහෙම නැත්නම් මානසිකාරයේ නිතරම හුස්ම රැල්ලේ පවත්තන්නේ. හුස්ම දිග බව බලන්න, කෙටි බව බලන්න, මුලැඳාක බලන්න හුස්ම සංසිඳකයි යන්නේ. එතකොට මේ හැපෙන තන දැනෙන උණුසුම් සිසිල් ගති ඒ වෙනුවට කයේ දැනෙන දේවල් දිගේ හිත යන්න දෙන්න එපා. ඒකට ගියොත් සමාධිය සමථ විපස්සනා දෙක අතර පටලැවෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඒ හුස්ම රැල්ල මතේ හිත පවත්නවා නම් ඒකට කියනවා මේ සමත සමාධිය කියලා. අපි මේ කාය කාය ඉන්ද්‍රිය ගැන කතා කරනවා. ඒ වගේම චක්කු ඉන්ද්‍රිය ගැන කතා කරනවා නම් කසින මණ්ඩලයක් හෝ වෙන මොනවාරි දකින්න දෙයක ඒ දකින බාහිර රූපාරම්මණයෙහිම හිත පවත්තමින් භාවනා කරනවා නම් සම්මුතියේ හිත පවත්තමින් භාවනා කරනවා නම් ඒක කියනවා සමත සමාධිය. නමුත් මේ මගේ පේන දැන් මේ පේන්නේ දකින්න මේ කෙරෙන්නේ දකින්න එකයි මේ අහන එකයි මේ රස විඳින එකයි පහස ලබන එකයි ආදී වශයෙන් ඒ ඒ ద్వාරයන් ద్వාරයන් කුප්පණ කිචිකවන බාහිර අරමුණ නෙවෙයි ద్వාරයන් පිළිබඳ අරමුණට හිත ගියොත් නැත්තම් එයින් ඇති වෙන දැකීම ඇසීම ආදී දේවල් බලන්න පටන් අරගත්තොත් එතකොට විපස්සනාවට යනවා ඉතින් ඒක නිසා මේ මේ කාරණාව මෙහෙම අපි මේ වචන දෙක තුනකට දැම්මට යෝගාවචරයට එච්චර ලොකු ගැම්මක් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. නමුත් දැනගන්න ඕනේ සම්මුති අරමුණක් මතින්. භාවනාව සමාධිය ඇති වුණොත් ඒකට සමත සමාධිය කියනවා. මුළු මේ අත්දැකීම් සංසිද්ධියම පූර්ණව අත්විඳීම් සහිතව යන්න පටන් අරගත්තොත් ඒකට අපි කියනවා විපස්සනා සමාධිය කියලා. ඒක නිසා තමන් මේ කර්මස්ථාන පිළිබඳව ගුරුවරයාට වාර්තා කරනකොට හැකි තාක් දුරට ඒ තමන් කරන මෙනෙහි කරන විඳින දේවල් පිළිබඳව විස්තර කතා කිරීමෙන් තමයි ගුරුවරයාට අන්තම් පටපාද ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව මට හොඳට සමාධියක් ආවා මගේ මෙහෙම වුණා එහෙම වුණා කියලා විස්තර කිව්වට ඒ අලගිය මුලගේ විස්තර නැතුනොත් මේ සමත සමාධිය විපස්සනා සමාධිය තේරුම් ගන්න අමාරුයි. මේක මේ සමතේ දිහාට යන සමාධියට පබන්ද සමාධිය කියන වචනයක් පාවිච්චි කරනවා. විපස්සනාවට යන සමාධියට කණික සමාධිය කියන වචනේ පාවිච්චි කරනවා. එක්ෂණික සමාධිය කියලා කියන්නේ එන ඕනෙම අරමුණක් මතේ අරමුණ එනකොටම ඒ දිහාවට සතිය විහිදුවලා ඒ අරමුණත් එක්ක වේදනා හිතවිලි සද්දවල බාධාකින් තොව ඍජුවම <clears throat> අරමුණට බැස ගැනීම තුලින් ඒ වෙලාවේ වෙනස් වෙන අරමුණු මතින් ඇති වෙන සමාධියට කියනවා ක්ෂණික සමාධිය. එකම සම්මුති අරමුණක ඒ අරමුණේම පැවැත්වීමෙන් ඒ අරමුණත් එක්ක යාලුවීමෙන් එහි නිමග්න වීමට කියනවා සමත සමාධිය. අර කියපු අර්ථකථනයට තවත් එක වෙන පැත්තකින් විස්තර කිරීමක් සිදු වෙයි. ආන් ওই විදිහට සමත භාවනා විදර්ශනා භාවනා කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් මේ ආනාපාන සති භාවනා පමණක් ලෝකේ තියෙන අනිකුත් සේරම අරමුණු අතර මේ සමතයටත් මේ විපස්සනාටත් දෙකටම පදනම සකස් කරනවා. එහෙම නැතුව සම 40 කර්මස්ථානවල ආනාපානය අර අනෙක් කර්මස්ථාන 39ම ඒකාන්ත වශයෙන්ම සමත සමාධියක් පමණමයි ඇති කල වෙන්නේ. සුද්ධ විපස්සනාව සඳහා වෙන පිම්බිම හැකිරීම භාවනාව ඒකාන්තයෙන්ම විපස්සනාවක්මයි ක්ෂණික සමාධියක්මයි ඇති කරන්නේ. ආනාපානෙ පුළුවන් ඒ පබන්ද සමාධිය හෝ ක්ෂණික සමාධිය කියන දෙකම ඇති කරන්නේ. නිසා ආනාපාන සති භාවනාවේ මේ ඕන තැනකට ගැලපෙන කාටත් ගැළපෙන භාවනාවක් වශයෙන් තමයි පේන්න තියෙන්නේ. නමුත් එයින් එන අත්දැකීම් බොහොම සංකීර්ණයි. ඒ නිසා විස්තර කතා කරනකොට හරියට විස්තර දැනගෙන කතා කරුවොත් ගුරුවරයාට එක වේලාවක් ඇසුරු කිරීමේදී පුළුවන් දැනගන්න මේ යන්නේ භාවනාව මේ සමත පැත්තටද විපස්සනා පැත්තටද කියලා. කොහොම නමුත් මුලදී අවශ්‍ය කරන්නේ සමාධියනේ. ඒ නිසා කොහොම හරි කරන්නේ වැඩි වේලාවක් අරමුණු ආශ්‍රය කරන්ඩ පරිසරය සකස් කර දීමෙන් තමයි මේ සමතය මේ සමාධිය දියුණු කරගෙන යන්නේ. නමුත් ඉස්සරහට යනකොට තමයි මේ සමත සමාධියයි විපස්සනා සමාධිය අතර වෙනස් වීම සිදු වෙන්නේ. අපි බාලා මේ තියෙන தത്വෙට මේ ආධාරක වෙන විදිහට අපි මධ්‍යස්ත වශයෙන් මේ ටිකක් දුර අරමුණේ හිත පවත්වාගෙන යන්න පුළුවන් යෝගාවචරයකට දෙන සංසිද්ධියක් නිදර්ශනයක් වශයෙන් ගනිමු. භාවනා කරනවා. අපි හිතමු මේ පිම්බි මැකිලින් මේ වෙලාවේ ගන්න. මොකද ඒක සුද්ධ සමතේ විපස්සනාට යන්නේ. අපි හිතමු ආනාපානේ කරනවා. මේ ආනාපානේ කරනකොට යෝගාවචරයට ආනාපාන විනාඩි 5 10 ඉන්න පුළුවන්. නමුත් හිතියට මොකද කිසියම් పూర్ව දැනුම් දෙමකින් තොරව වහාම හිතවිලි ඇවිල්ලා අර මේ සති ධාරාව කැඩලා යනවා. සමාධි ධාරාව කැඩලා යනවා. ආයශරයක් වේදනාවත් වීම නිසා මේකට බාධා පැමිණෙනවා. වරින් වර සද්ද නිසා වේදන මේ බාධා පැමිණෙනවා. ආන්නේම කටයුතු කරගෙන යනකොට මේ යෝගාවචරය මේ හුස්ම රැල්ල මතින්ම ගෙනියන සමතේට පමනක් කරගෙන යන කෙනෙක් නම් අර එන සද්ද නොසලකා වේදනා නොසලකා මේ සද්ද පිළිබඳ හැඟීම් නොසලකා හැකි තාක් දුරට මෝ මේ ආනාපානෙට නැවත නැවත හිත නැංවීමට තමයි ගුරු උපදෙස් ලැබෙන්නේ. නමුත් යම් විදියකට ගුරුවරයා සමත භාවනා විදර්ශනා භාවනා කියන දෙකම දන්නවනම් ඒ මේ දෙකටම ඉඩ තියාගෙන ගමන් කරනවා නම් එතකොට කියන්නේ වේදනාවක් ආවට වේදනාව පිසාරින්ටෝ මකාහරින්ටෝ දුරු කරන්න උත්සාහ කරන්න එපා. මගේ දැන් හිත තියෙන්නේ ආනාපානෙ නෙවෙයි වේදනාවේ බව දැනගෙන ආනාපානට යම් ආකාරයකින් ගෞරවයෙන් කටයුතු කරාද ඒ වාගම වේදනාව දැක දැන ගැනීම පිණිස ගෞරවයෙන් කටයුතු කරා. වේදනාවේ ස්වභාවික ලක්ෂණ මතුවෙන විදිහට. දුක් වේදනාවද සුඛ වේදනාවද කොතනද තියෙන්නේ මුල මොකද්ද මැද මොකද්ද අග මොකද්ද කියලා මූල කර්මස්ථානයේ අකාමකාගෙන වේදනාවක් ආවොත් ඒ වේදනාවත් එක්ක සුවද වෙලා වේදනාවේ ස්වභාවික ලක්ෂණ ගන්න ලාස්ටි උත්සාහ කරනවා අපි හිතමු හිතවිල්ලක් ආවන ඒ හිතවිලි මේ නොදකින් නොපතන් කියලා මකන්න යන්නේ නැහැ මගේ හිත දැන් තියෙන හිතවිල්ලක බව දැනගෙන ඒ හිතවිල්ල මේ පිළිබඳ සාදර වීමක් වෙනවා කියන්නේ බාර ගන්නවා කියන නෙමෙයි වරෙන් වරෙන් කියනවා නෙමෙයි දැන් මගේ හිතේ තියෙන ආනාපාන නෙමෙයි හිතවිල්ලක බව තේරුම් ගන්න. ඒ වගේම ශබ්ද කරදරයක් ආවත් ඒ ශබ්දෙට හිත යොදලා Taman ඒ මම දැන් ඉන්නේ ශබ්දයක බව තේරුම් ගන්න උත්සාහ ගන්න නිසා ඒ විපස්සනාට බර වෙනකොට හැකි හැම වෙලාවකම මූල කර්මස්ථානේ ඉන්න බලනවා. බැරි උණයි කියලා වේදනාව සද්දයක් හිතවිල්ලක් ආවයි කියලා හිත නරක කරගෙන පස්සට යන්නේ ඉදිරිපත් වෙච්ච අරමුණේ ස්වභාවික ලක්ෂණ බලන්න තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක නිසා සමතරමුණක සමත කර්ම සමාධියකට භාවනා කරන කෙනෙක් නම් හැම වෙලාවෙම අනිකුත් දේවල් ප්‍රයෝගයෙන් වර්ජනය කරගෙන ප්‍රයෝජනේ ප්‍රයෝගයෙන් ඉවත් කරගෙන හැකිතාක් නැවත නැවත ආනාපානට යනවා අර දේවල් ආපුවාම ඉතින් හිත නරක වීම සිදු වෙනවා නමුත් විපස්සනා යෝගාවචරය එහෙම බාධාවක් ආවයි කියලා හිත නරක කරගන්නේ බාධාව බාධාවේ හිටින ස්වභාවික ලක්ෂණ තේරුම් ගන්න උත්සාහ කරනකොට ඒ සමත සමාධියයි විපස්සනා සමාධියයි දෙක නිදර්ශන වශයෙන් පෙන්වන්නේ සමත සමාධිය කියලා කියන්නේ හිතවලා තියෙන ඉලක්කයට වෙඩි තියන්න උත්සාහ කරන එක වගේ හැකිතාක් දුරට ඒ ආනාපානෙමයි වෙන දේවල් වලට උනන්දු නැහැ. නමුත් විපස්සනා සමාධිය කියලා කියන්නේ එන එන අරමුණට හරියට වෙඩි තියන්න උත්සාහ කරනවා පිම්මට වෙඩි තියන්න උත්සාහ කරනවා වගේ දඩයක් ආරේ මේ එනේන ආරමුණත් එක්ක හිත හාද කරගන්න ගන්න උත්සාහයක්. ඒ නිසා විපස්සනා සමාධියේදී අරමුණු මාරු වුණත් සතිය කඩාගන්නේ. අරමුණු මාරු වුණත් සමාධිය කඩාගන්න නැති වෙන්නේ යන නිසා විපස්සනා සමාධිය බොහොම සෙල්ලක්කාරයි. නමුත් අර සමත සමාධිය තරම් හොඳට ගැඹුරට යන්නේ නැහැ. නමුත් ඒ කෘත්‍ය સિદ્ધ කළ දෙනවා. එන එන අරමුණේ එන්නකොටම පමානොවි අරමුණට හිත විහිදුවල ඒ අරමුණත් එක්ක සමීපව සමාධිගතව හිත හැකිතාක් දුරට පවත්වන්න උත්සාහ කරනවා අරමුණ තියෙන තාක්කල්. ඒක නිසා බාධක බාධාවක් කරගන්නේ නැහැ විපස්සනාවේදී බාධකයක් උ සාධකයක් වඩපත් කරගන්න. අරමුණු මාරු වුණත් මාරු වෙන මාරු වෙන අරමුණට පුළුවන්තර සමීපව සතිය පිහිටවන්න උත්සාහ කරන නිසා ඒ යෝගාවචරයට මේ අමතර අරමුණු ආවයි කියලා හිතනක් කරගන්න දෙයක් නැහැ. දිගින් දිගට යන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඉනේන සෑම අරමුණකටම සාදර වෙලා ඒව ගෙන්න ගන්න හදනවා කියලා. හැකි සෑම වෙලාවෙම මූල කර්මස්ථානේ ඉන්නවා. බැරි නම් බාධාවක් ආවොත් ඒ බාධාව දැනගන්නවා. මේන මේ නිසා අපි ගත්තොත් වේදනාවක් ආවොත් සමත යෝගාවචරය කරන්නේ මොකද්ද? කකුල පොඩ්ඩක් එහෙම කරලා හෝ වේදනාව පැත්තකට කරලා නැවතත් අරමුණට හිත දාන එකයි. විපස්සනා නඹරුවක් තියෙන කෙනා නම් වේදනාවට හිත තියෙනවා. මොකද ඒ වෙලාව වේදනාව ප්‍රකටයි. ඒ වේදනාවේ කපන බව, කොටන බව, පුච්චන බව, රිදෙන බව ආදී වශයෙන් වේදනාවේ ස්වභාවික ලක්ෂණ අවබෝධ කරගන්න උත්සාහ කරනවා. වාසිය තියෙන්නේ ওই දෙකම දන්නවනම් සමත උපක්‍රමයේ සහ විදර්ශනා උපක්‍රමයේ Tamanne පුළුවන් හැරුණු හැරුණු ඇත ගත උළුස්සා කිව්වා වගේ ඕනේ ඕනේ පැත්තකින් ඒක දාගෙන යන්න පුළුවන්. ඒක අර යෝගනත් භාවනා කරන කට්ටියට තියෙන ලාභය. ඒක නිසා මේ දෙකින් එකකට වැඩිය එකක් හොඳයි කියන්න බෑ. අපිට ඕන කරලා තියෙන්නේ කොයි එක හෝ වැඩි වේලාවක් වැඩි සමීපස්තව එන අරමුණට හිත පවත්වන එකයි කරන්න. නිසා සමත උපක්‍රමයේ පුළුවන් නම් ඒක කරනවා. පොඩ්ඩක් අතපය වෙනස් කරලා හරි බරි ගහිලා ආය අරමුණට මුණ දානවා. වේදනාව යටපව් කරගන්න. එහෙම නැත්නම් එන ආපු වේදනාවේ ස්වභාවික ලක්ෂණ යොදන්න හිත පවත්නවා. මේ මේ විදිහට යනකොට සමත සමාධියේදී නැත්නම් සමත සමාධියේ තියෙන ලක්ෂණයේ වශයෙන් පෙන්වන්නේ අවික්ෂේප ලක්ෂණෝ. හිත වික්ෂිප්ත කරගන්න ඒ අරමුණීම පවත්නවා. වෙන අරමුණක් ආවත් ඒක පොඩ්ඩක් එහිමේ කරනවා මග අරිනවා මග ඇරලා මූල කර්මත්තන්ට යනවා නමුත් විපස්සනා සමාධියේදී එහෙම කෙරෙලක් නෑ එනේන සමාධියට ඊට පවත්නවා ඒක නිසා විපස්සනාවේදී ඇති වෙන සමාධියේ ස්වરૂපය මේ විසුද්ධි මාර්ග අටුවාවගේ සඳහන් කරලා තියෙන්නේ ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝවිය නිච්චලන්ට අපේති කියලා කියනවා එනේන අරමුණෙහි නිරන්තරව නිතරම සතිය පවත්තන නිසා ප්‍රතිපක්ෂ ධර්ම වෙන නීවරණ පුළුවන් තරම් දුරු කරලා හරියට අර්පණා සමාධියකට ගියා වගේ එකම අරමුණක් දිහා බලාගෙන ඉන්නකොට වගේ වේදනාව, සද්දාවත්, හිතවිලියාවත්, මූල කර්මත්තානාවත් ඒ සෑම අරමුණකටම බොහොම සමීපස්තව වැඩ කරනකොට අර සමත සමාධිය වගේ පුදුමාකාර ගැම්මක් එන්න පටන් ගන්නවා. එන්නේ ඒක තමයි ඔය සමත සමාධිය විපස්සනා සමාධිය විස්තර කරනකොට දෙන්න පුළුවන් එක විදිහක විග්‍රහයක්. ඉතින් ඒක නිසා අපි ගත්තොත් මේ ආනාපාන කියන දෙකටම ගැළපෙන සමාධිය අරමුණක් අරගෙන බැලුවොත් ඒ ආනාපානය දෙක සංසිධීකන සංසීකන ගිහිල්ලා ඒ තුල හොඳ ආලෝකයක් ඒ වගේම කාය පස්සද්ධියක් චිත්ත පස්සද්ධියක් පහළ වෙලා ඒ අරමුණට රිංගා ගත්තා වගේ දුවට තැම්පත් වෙනවා නම් ඒක හුඟක් වෙලාවට සමාධිය මේ සමත සමාධියට බරගතියක් තියෙනවා. අරමුණේ තියෙන අර උණුසුම් ගති, සිසිල් ගති, කම්පන චංචල ගති ආදී ඒ ස්වභාවික ලක්ෂණ ප්‍රකට වෙලා අරමුණේ ඇතුල් වෙන වාර පිට වෙන වාර දෙක අතර වෙනසකුත් නැතුව හුදුවට හිත සජීවීව ඒ වෙනස දකිමින් මේ අරමුණේ ධාතු මනසිකාරයේ පැත්තට හිත යන ගතියක් තියෙනවනම් විපස්සනාව කියලා කියනවා. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මෙතන ඉන්න 190කට විතර ප්‍රශ්නේ තියෙන්නේ උන් ඔය විපස්සනා ලකුණු සහ සමත ලකුණු පහළ වෙන්න ඉස්සෙල්ලා මේ අරමුණේ ඇති වෙන පෙරලියේදී මම මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි හැමදාම ධර්ම සාකච්ඡා කරනකොට අහන්නේ. ඒකට කරන්න තියෙන්නේ මේ වෙන දේ මොකද්ද කියලා දැනගන්න ඒ අවස්ථාවේදී වෙන මොනම තීන්දුවක්වත් කරන්න නැතුව. ඒකට එහෙමම යන්න ආරින්න. අරමුණ තැම්පත් වීම නිසා හෝ අරමුණ තුළ ධාතු මනසකාර මතුවීම නිසා හෝ යම් ආකාරයක තැම්පත් ගතියක් නිවිච්ච ගතියක් තුනී වෙන ගතියක් තියෙනවනම් Taman දැනගන්න ඕනේ දැන් ඉතින් මොකකින් හෝ දැන් සමාධියක් එන්නයි හදාන්නේ ආන්නේ සමාධිය ඒක විසින්ම හොඳට තහවුරු වෙනකන් බලාගෙන හිටියොත් ක්‍රමයෙන් ක්‍රමයෙන් සමහර වෙලාවට මේ මතුවෙච්ච සංහිඳියාව තුළ ධාතු මනසකාරය මතුවෙනවා එහෙම නැත්නම් ආලෝක පහළ වෙලා මේ පස්සද්ධි ලක්ෂණ පහල කරගෙන සමතේ පැත්තට යනවා. ඒකෙන් අදහස් කරන්නේ විපස්සනා ලක්ෂණ පහල වෙනට ආලෝක පහල වෙන්නේ නැහැ කියලා. ඒත් පහල වෙනවා. නමුත් සමාධියට සමත සමාධියට තමයි ගොඩාක් වෙලාවට මේ වගේ මේ ආලෝක පහල වීම දුවට හිත නිින්ද ගියා වගේ නිින්ද ගිහිල්ලා නෙමෙයි හොඳට කීකර වෙන මේ අවික්ෂේප ලක්ෂණ හොඳට පේන්න පටන් ගන්නවා සමත සමාධියට යනවා විපස්සනා සමාධියට යනවනම් ඒකේ ක්‍රියාශක්තිය වැටෙනවා ඒක නිතරම මේ උණුසුම් සිතිල් ගති, කම්පන චංචල ගති, එහෙම නැත්නම් ඒකේ තියෙන සැලෙන ලෙලෙන ගති, පුපුරු ගහන ගති හොඳට පේන්න පටන් අරගන්නවා. ආනේ දෙකෙන් කොයි එක හෝ පැහැදිලි වෙනකන් මම විපස්සනාට හරවන්න ඕනේ, මම ධ්‍යාන වලට හරවන්න ඕනේ කියලා යොමු කරවන්න නරකයි. ඒ නිසා එතෙන්දි කියනවා මා පාරක ගිහිල්ලා සම්දිස්ථානයකට හම්බුණා වගේ. දැන් මේ සම්දිස්ථානේ මම යන්න ඕනේ කෝකෙද කියලා මේ කුකුසහිතර දාගන්න ඕන නැහැ. එහෙම ගියා නම් ඒ ඇති වෙච්ච සමාධියේ හිත හොඳට තැම්පත් කරගෙන ඉන්න කියනවා. ඒකට සාදර වෙලා. එතකොට Taman තේරෙන්න පටන් ගන්නවා කුය අතට යන්නේ කියලා. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ඔය වචනෙන් විස්තර කරාට එච්චර ලේසි නෑ. පිටදී විනිශ්චය කරන එක. ඒ නිසා කරන්නේ නැවත නැවතත් ඉඳ ගන්න ඉඳ ගන්න වාරේ මේකට ගිහිල්ලා හෙටෙන්ද හුරු කර ගන්න ඕනේ. සැක දාන්න නරකයි ඒක. හිත ඒකෙම මේ හුරු භාවයක් ඒ යටි පළපුරුදුකමක් මිත්‍රත්වයක් යාලුකමක් ඇති කරගත්තොත් තමයි Tamanට පුළුවන් වෙන්නේ එතනින් එහාට ස්වභාවිකවම හිත දුවන්නේ කොයි පැත්තටද කියලා බලා ගන්න. ඉතින් ඒක නිසා සරුවචන් වහන්සේ මේ මෙවැනි සමාධියක් පුහුණු පුහුණු කරන කෙනාට ආසන්නෙන් බලපාන්න නැත්නම් හේතු සාධක වෙන කාරණාව ආහාරය ගැන විශේෂයෙන්ම ඔය සංවිතනිකායේ බොජ්ජංග සංයුත්තේ කාය සූත්‍රයේදී සරුවච්චන් වහන්සේ මහනවා කෝච බික්කවේ ආහාරෝ අනුපන්නස්ස සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්ස වා සමාධි සම්බොජ්ජංගස්ස බිහියෝ භාවය කියලා මානෙනි මේ නෝපන්නා වූ සමාධියක් සමාධි සම්බොජ්ජංගයක් උපදවන්න හෝ ඉපදුනා වූ සමාධි සම්බොජ්ජංගයක් වැඩි දියුණු කරගන්න මොකද්ද ආසන්නෙන් බලපාන මොකද්ද ඒකට කිට්ටු ආහාරය කියලා සරුවචන සඳහන අත්ති භික්කවේ සමාධි නිමිත්තං අත්ති අභ්‍යග්ග නිමිත්තං තත් යෝනිසෝමනසිකාර බහුලෝ කාර බහුලීකාරෝ තත්තාරෝ අනුපන්නසවා සමාධි සම්බොජ්ජංගත උපාදාය උපන්නසවා සමාධි සම්බොජ්ජංගත බිහිව භාවය මහණෙනි මේ සමත සමාධියක් කියලා එකක් තියෙනවා ඒ වගේම අභ්‍යග්ග සමාධිය කියලා එකක් තියෙනවා ආන්නේ සමාධි දෙක පිළිබඳව නුවණින් සලකා බැලීම තමයි නෝපන්නා වූ සමාධි සම්බොජ්ජංගේ පහල කිරීමටත් උපන්නා වූ සම්මාධි සම්පොඥංගේ වඩා දියුණු වඩා වැඩි ඝන බහල කරලා දියුණු කර ගන්නත් හේතුව. ඒ නිසා මේ ඒ අර විවේකව හොඳට අරමුණු කීකර වෙලා නීවරණ බාධාකින් තොරව ඉන්න වෙලාවේදී තමන් හොඳට සැලකිලිමත් වෙන්න ඕනේ. මේ අරමුණේ নিমগ্ন වීම තුළ ඇතිවෙන සුඛය සහිත මේ සමාධිමය සමාධියක්ද මෙතන පහළ වෙලා තින්නේ. නැත්නම් අභ්‍යග්ග සමාධිය කියන හිත නොවිසිරි අරමුණු මාරු වුණත් මාරු වෙන මාරු වෙන අරමුණ කෙරේ මේ සතිය පවත්වමින් ඇති වෙන ක්ෂණික සමාධියක්ද කියලා දැනගන්න මේ දෙක දැනගත්තේ නැත්නම් සංදිස්ථානයේ අතරමං වෙච්ච කෙනෙක් වගේ බොහෝ කල් ඉන්න වෙනවා. ඒක නිසා ඒකට ඇඟිලි ගහන්න නැතුව බොහෝ වෙලා ඉඳීම තමයි ඔපේ සිරිමා ඥානාරාම ස්වාමීන් වහන්සේ වගේ භාවනා ගැන පළපුරුදු කර්මස්ථානාචාරවල කියන්නේ ආනාපාන හොඳටම සංසිඳුණා නම් ඒකට ඒක විශ්ීම මතුවෙන්න දෙන්න. පැයයි කහමාරක් එකක්මාරක් වුණත් කමන්නේ ඒ නිවිච්ච සංසිඳිච්ච තත්වයටදී හේමම හිතට මේ තැම්පත් වෙන්න. නිකන් මේ මූණ ටිකක් දාලා කිරි හට්ටියක් ඒක තැම්පත් වෙන්න ගන්නවා වගේ. ඒ අතරමැද ඒක කාල් ගන්නට හොල්ලන්න ගියොත් ඒ හොඳට කිරි හට්ටිය හයි වෙන්නේ. ඒක කැදලි ගෑයනවා. ආන්නේ වගේ එතන තියෙන ඉවසීම, එතන තියෙන මේ යෝනිසෝ මනසිකාරය තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක නිසා බොහෝ විට මේ භාවනා මධ්‍යස්ථානයක වගේ භාවනා කරනකොට යම් කිසි කෙනෙකුට ඒ සමාධිය ආවොත් අර කාලසටහන හොල්ලන්න පෙරලන්න නැතුව එහෙමම කරගෙන යන්නේ. මම මෙතනදි මොකද කරන්න ඕන කියලා සැක කරන්නත් නරකයි. මේක මේ වැරදිල්ලක්ද මොකද ආනාපානෙ දැන් පේන්නේ නැහැ. සතිය නැති වෙලාද සමාධිය නැති වෙලාද කියලා කුකුස් කරන්නත් නරකයි. ඉතින්දී උපමාවක් වශයෙන් පෙන්වන්නේ සක්විති රජ මෙහිෂියකට දරු ගැබක් පිහිරියාට පස්සේ ඒ දන්නව දැන් උපදින්න ඉන්නේ සක්විති රජ පැටියෙක් කියලා. ආන්නේ රජ පැටියට නැත්තම් උපදින දරුවට හුඟක් වෙලාට ඒ මහේෂිකාව හිතන්නේ දරු ගැබ පිරිමි දරු ගැබක් කියලා තමයි කාන්තාව ගොඩාක් කැමති පුතෙකුට. ඉතින් ඒක තමයි හිතාන රකින්නේ. එතකොට රජුරවන්න දැනුම් දීලා ගැබ් පෙරහැර පවත්තලා කිරිමවරු දාලා ඒ දරුවට ආරක්ෂාව සලසනවා. දරුවට කියන්නේ ගැබට. අන්න වගේ ශක්තිති දරුගබක් රකින්න රාජමහේසිකාවක් වගේ මේ පෙළ ගැහිගෙන එන සමාධියට හැලහැප්පිලි කරන්න එපයි. අපේ අම්මලා කියන්නේ එහෙම දරුගබක් පිළිචානම් උකුලේ කලේ වතුර තියාන ගේන්න එපා. දරුමිටි ඔලුවට ගන්න එපා. පයිලෙසලා වැටෙන්න දෙන්න එපා. කියලා ඊ අර දරුගබට ආරක්ෂා කරන්න හැටි ඒ ඒ දරුගබ දරණ මාතාවට අම්මලා තාත්තලා උපත දෙනවා. සරුවඥාන්සෙත් ඒ වගේ තමයි දැන් මේ සමාධි නිමිත්ත හෝ අභ්‍යක නිමිත්ත කුසපිලිසිඳ ගත්තා නම් ඒක හලහප්පන්න දෙන්න එපා. දරු ගබක් රකින්න සක්විත රජ මිහිසියක් වගේ ඒක එහෙමම පුරුදු තාලෙට මේ වැඩ ටික කරගෙන කරගෙන කරගෙන යන්න ඕනේ. ඒක ගැබ හොඳට අල්ලනකම්. එහෙම නැත්නම් කියනවා කිරි වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ දැන් ඉතින් මම ගියත් නැතත් ඉතින් කුඹුර කිරි වදිනේ කියලා බුදියානින්දලා බෑ. දැන් නිතරම ගිහිල්ලා බලන්න ඕනේ නියරම උම වෙලාද වතුර බහිනවද මීයෝ කපනවද වතුර ටික හැර වෙනවද කියලා රැයට හැන්දාවට නිතරම කුඹුර වටේ රවුමක් ගිහිල්ලා බලලා කියලා එන්න ඕනේ. ආන්නේ වගේ මේ සමාධිය වැදගත්කම දන්නවනම් ඒක මේ ඊගාවට එන්න තියෙන මේ සමාධි නිමිත්ත අභ්‍යග නිමිත්ත කියන මේ දෙක තාම තේරිලා නැති බව දන්නවනම් හැලහැප්පීමකින් තොරව ඒක වඩා වර්ධනය වීමට පහසුකම් සැලසීම තමයි කියන්නේ සමාධි අනුග්‍රහිතය කියලා. ඒකට අනුග්‍රහ කරගන්න බැරි වුණොත් කොච්චර මේ දරුගබ පිහිටියත් ඒ ගම්ස වෙන්න ඉඩ තියෙනවා. කිරිවදින ගොයෙම බොල් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ ගොවියා මේ වෙලාවේදී එතෙන්ට එනකන් ගොවිතැනට ආරක්ෂයි. හොඳට පොහොටි ගහලා තිනවා හොඳට බලනෙල්ලා තිනවා නීර මඩ තියලා තිනවා කරලා නමුත් අර කිරිවදින වෙලාවේදී රැකලා නැහැ. ආන් මේ වගේ මේ වැඩේ හැඩේ තේරෙන්නේ මේක හැදීගෙන එනකොට ඒ තමන්ගේ ආහාර වේලවල වරද්දන්න ගන්නවා. ඉඳ ගන්න වෙලාව නරක කරනවා. නිින්ද එහෙම කඩන්න නරකයි. සමහරුන්ට මේ වගේ සමාධි ආන්තම් හරියාගෙන ඒයද්දු මුළු රැය තිස්සේ භාවනා කරන්න පටන් ගන්නවා. මන්ට දැන් වෙනදා පැය 7යි 8යි කරන්නේ අද මුළු රැයම කරන්නේ. එක රැයක් නිදිමතපු ගමන් දවස් 7ක් නිදිමතින් යාගේ කාලසටහන කැඩලනවා. එහෙම නැත්නම් මේ මෙතන දැන් කරලා බෑ මම මේකෙන් විවේක තැනකට යන්න ඕන කියලා ඕන තැන් මාරු. ඒ කිය වෙච්ච එක මම වෙන්නේ අර සම්පූර්ණ තිබුණු අර ගොනුව නැති වෙලා වඩා හොඳට තමයි කරන්නේ. කඩා හොඳට ගිහිල්ලා අන්තිමට අර තියෙන එකක් නැති වෙනවා. ඒක නිසා ඒ පඬිතයෝ ඒ තියෙන සමාධියට මෙහෙ කරන අවශ්‍ය කරන සප්පාය කරුණු සලසලා දෙනවා. අතිපඬිතිකෝ තියෙන එකත් එහෙ මෙහෙ කරනවා. ඒකයි මේ කලින් බණ අහලා තේරුම් අරගන්න ඕනේ මේ ඇවිල්ලා තියෙන සමාධිමේ අව මේ සතියෙන් හදාගත්ත එකක්ද සමාධියෙන් හදාගත්ත එකක්ද? එහෙමනම් දැන් ඕක නිසිනින්ද මෝරන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ඕක ඊට වැඩිය හලප්පන්ට යන්න නරක. ඒක නිසා මේ සමාධි නිමිත්ත හෝ අභ්‍යක නිමිත්ත කියන මේ දෙක ආවට පස්සේ ඒකේ ධක්විති දරුගබක් කියන රාජමහේසිකාවක් වගේ හොඳට නිසින්ින්දී ගුරුවරයා මාරු කරන්නේ නැතුව භාවනා ක්‍රමේ මාරු කරන්නේ නැතුව භාවනා ස්ථානේ මාරු කරන්නේ නැතුව හොඳට ඒක වැඩෙන්න දෙන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ හැදී කලකලොප්පන් වෙන්න වුනොත් ඉතින් ඇත්තට මේක අභාග්‍ය සම්පන්න තත්ත්වයක්. ඒ මොකද ඒ ගුරුවරයාට තේරුම් ගන්නත් බැරි වෙනවා මේ මොකාට කොහාට දෙන්න හදන්නේ. ශිෂ්‍යයාට තේරුම් ගන්නත් බැරි වෙනවා ඉතින් පස්සේ පශ්චාත්තාප වෙනවා ඉදානම් මම මෙන්න මෙච්චර මෙච්චර දුර ගියා ඊට පස්සේ මම ඇතින් කැඩුනා ඕන්න අද තමයි ඒ වගේ ආවේ කියලා හරියට පමාවෙන් සිදු වෙනවා ඉතින් ඒක නිසා මේ භාවනා මාත්‍යත්තාන හදන එක එහෙම නැත්නම් එහෙම යන්න දෙන්නේ නැතුව රැකෙන විදිහට ධෛර්යමත් වෙන විදිහට බණ කියන එක ධර්ම සාකච්ඡා කරන එක ඥාන සංවත්තනික ක්‍රියා කියලායි සඳහන් කරලා තියෙන්නේ ඒක කරලා තියෙන්නේ පෙර ආත්ම වල ඒකට තමයි අපිට අර බාධා වලින් තොරව මේක කරගන්න පුළුවන් වෙන්නේ ඒකටම තමයි මේ සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ. සමාධි අනුග්‍රහිතය අනුග්‍රහිත පහෙන් ඉස්ලාම තියෙන මේ සීල අනුග්‍රහිතය, සුත අනුග්‍රහිතය, සාකච්ඡා අනුග්‍රහිතය, සමාධි අනුග්‍රහිතය මේ විපස්සනා අනුග්‍රහිතය මේ වගේ අනුග්‍රහිත දන්නේ නැත්නම් හැදීගෙන එන සමාධිය තන වඩා ගන්න අමාරුයි. සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ පළභෝග හේනකනම් භෝගේ වැඩිගෙන එනකොට ඒ ආවට තියෙන තනකොළ ගස් කලවල දාලා ඒ භෝග පැලේ විතරක් ඉතුරු කරලා ඒකට කණු පැලේ මුලට පස් ටිකක් එකතු කරලා හොඳට අවුව වැටෙන්න සකස් කරලා දෙන එක. නැත්නම් අර වැදෙන බෝ මේ තනකොළ වලින් පොළවේ සාරේ උරාගෙන පැලේ වහගෙන තනකොළ වැවුනොත් නැගිටින්න අමාරු. ඒ පරිබෝධ දුරු කරලා දෙන එක සමාධි අවස්ථාවේදී කරන්න ඕනේ. ඒක නිසා භාවනා මධ්‍යස්ථානයකදී ඒ නිස්සද්ද වෙන්න කියලා කියන්නේ ඒ වගේම නිසියම කාලසටහන දිගට වැඩ කරන්න කියලා කියන්නේ කාටත් වගේ ඇත්තට මේ සමාධි ලක්ෂණ පහල කරගන්න පුළුවන්. උංග දෙනෙක් දක්ෂ නැත්නම් මේ සමාධිය ඇති වෙච්ච එක නඩත්තු කරගන්න දන්නේ ඒක මොකද මේ හොඳට කරන්න හදනවා ඉක්මන් කරන්න හදනවා හොඳ එක ගන්න හදනවා ආන්නේ විදිහින් වෙන්නේ මොකද්ද අර තියෙන එකත් එහෙම වෙන්නේ ඒක නිසා සරුවත්යන් වහන්සේ සඳහන් කළාට මේ සමාධිය වැඩිවීම සඳහා සමාධි නිමිති අභ්‍යග්ග නිමිති කියලා දෙකක් තියෙනවා. දැන් සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන දෙපැත්තට අවශ්‍ය කරන නිමිති දෙක. අන්නේ නිමිත්ත පිළිබඳ දක්ෂ භාවය කියන එක මේ ඒකේ යෝනිසමනසකාරය යොමු කළ යුතුයි කියන මේ සරුවත්යන් වචනේ මුගක් වෙලාවට එච්චරම ගැඹුරින් අවබෝධ කරගන්න අමාරුයි. ඒ නිසා ඒ පිළිබඳව වැඩි අත්කල් සපයන අටකථාචාරින් වහන්සේලා මේකට අවශ්‍ය කරන්නා වූ කාරණා ආශයකට කඩලා පෙන්නනවා මේ භාවනා ජීවිතයේ <clears throat> අත්දැකීම් පැත්තට බාර කරලා. ඉස්ලාම් පෙන්වන්නේ ඒ පුද්ගලයා වත්තු විෂද ක්‍රියා කියලා විදිහට තමන්ගේ කය හිත දෙක නිතරම පිරිසිදුව පවත්වා ගන්න උත්සාහ කරනවා. අර සක්විති රාජමහේසිකාවක් දරුගබ පිහිටියාට පස්සේ නිතරම පිරිසිදුව ගත කරනවා. නිතරම අධ්‍යන්ත බාහිර වස්තු පිරිසුදුව ගන්න ඒ ඒ මහේශිකාවට නිතරම ත්‍රිවිධ රත්නය පිළිබඳව ඒ සුබ ලක්ෂණ පේන්න ආරිනවා හැම වෙලාවෙදීම සුදුසු ආහාර ඒ සුදුසු අපාය කරුණු දෙන්න ඕන. කයත් හොඳට පිරිසුදුව තියාගන්න ඕනේ. වගේ මේ සමාධි භාවනා සමාධියේ සූදානම් වෙනකොට අධ්‍යන්ත බාහිර වස්තු හොඳට පිරිසුදුව තියාගන්න. ඉතින් ඔය බාහිර වස්තු පිරිසුදුව තබා ගැනීම කියන එක ඔයගේ වල දොරවල් වල ඉන්නකොට ව්‍යාපාර ආදී මේ කරනකොට හරියට බාධා වෙනවා. ඒ කියන්නේ බාහිර ඉන්න අය දන්නේ නැහැ මේ සමාධියක් තියෙන්නේ කියලා. ඒක නම් ඇත්තට සාධාරණයි. මොකද මේ මිනිස්සු මේ අපි ඒතන භාවනා කරන පරිසරය එහෙම නෙවෙයි. මේ භාවනා මධ්‍යස්ථාන වෙනකොට භාවනා යෝගාවචරොත් මේක දන්නේ නැතුව අම්මන මරි තකතිරු මොඩ වැඩ කරනවා. ඒ ඇත්තනේ කියලා කතා කරනවා. එහෙම නැත්නම් වෙන වෙන දේවල් වලින් ඒ තමන්ගේ හිත ඇවිස්සලා තිබුණාට මං ඉන්නේ මේ භාවනා මධ්‍යස්ථානික බව දන්නේ කාටද මේ කතා කරන්නේ දන්නේ ඒ ඇත්තගේ හිත කොතනද තියෙන්නේ කියලා දන්නේ ඉතින් ගිහිල්ලා අර දිව්‍යනාංශය අත තියන්න කැමති නැත්නම් තැන්තිතන් වල මෝඩයෝ පිණුම් ගහනවා වගේ හල්ලියට අවුල් කරගන්න. ඉතින් ඒ තරමට අපි වෙන්න දෙන්න. අපි නිතරම කල්පනා කරන්න ඕනේ අනික් කෙනා කොයි තැන කොයි අවස්ථාවේ ඉන්නවද දන්නේ. අපි ඒකට පුළුවන් ආකාරයකින් අත්දවුවක් නිස්සද්ද භාවයක් අපි දැකලා හෝ සතිය පිහිටුවා ගැනීමට උදව් දෙනවා මිසක් අවුල් කරන්න යන්න බෑ. ඒක නිසා මුදුවට මතක තියාගන්න ඕනේ තමන් එහෙම භාවනා මධ්‍යස්ථානගේ අනුන්ට yaadෙන අනුන්ට අනුග්‍රහ වෙන හැසිරීමක් ඇති කරගත්තේ නැත්නම් තමන්ට තමන්ගේ භාවනාවටවත් අනුන්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ගේ අනුන්ගේ වලට උදව් උපකාර කරන අසලුව නැවතිල්ලේ සතිමත්ව නිස්සද්දව වැඩ කරනවා නම් තමන්ට සමාධිය හරියන් දෙයට තියෙනවා තමන්ගේ හරියාගෙන එනකොට අනුගෙන් උදව්වක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ගියත් පිනක්. ඒ ගිහිල්ලා නිස්සද්දව ඉඳලා තේරුම් ගත්තත් තමන්ට භාවනාව හරියි නැතත් පිනක්. මොකද තේරෙනවා මෙතන මේ වැඩක් කෙරෙන තැන. අන්න නමුත් ඉතින් ගිහිල්ලි වෙරලා අවුල් කරගන්න නැතුව ඉන්න නම් ඉතින් සෑහෙන ගෞරවයක් තියෙන්න ඕන සමාධියට සෑහෙන ගෞරවයක් තියෙන්න ඕන භාවනා කරන්න නැත්නම් ඒක නිසා මේ භාවනා මධ්‍යස්ථාන වල මුල් ගියාම ඇත්තටම ආධුනිකයෝ හරියට ඒ වගේ නොදැනුවත්කමට වැඩ කරනවා ඉතින් ඒක තරහට ගහලා බැලලා එලවන්නත් නරකයි නමුත් Tamante සතිය සම්පජඤ්ඤය තියෙනවනම් අනේ මගෙන් කවදාකවත් මේ වැඩ කරන කෙනෙකුට බාධාවක් නොවේවා කියලා පුළුවන් තරම් මේ කය වචන දෙක සංවර කරගන්න. ඒක ඒකේ ඒ සමාජික පැත්ත තමන් පැත්තෙන් බලනනම් අන්නර විදිහට වස්තු විසුද්ධ ක්‍රියා විදිහට අධ්‍යත්තර බාහිර වස්තු පිරිසුදු කරගන්න. ඇත්තටම භාවනා මධ්‍යස්ථාන කියලා කියන්නේ අන්න ඒවට හැදිච්ච පැහැදිච්ච තැන. මොහොතර කලින් අපි කියාපු විදිහට කෙවල් දොරවල් වල භාවනා කරනවා නම් අපිට ඒ தත්ත්වය ඇති කරගන්න අමාරුයි. ඒ සඳහා කියන්නේ එම Tamanට අභියෝගයකට මුහුණ දෙන්න තියෙනවා නම් මේ වගේ තැනක හැමදාම ඉන්න නැහැ කෙවල් දොරවල් ගිහලා ඉන්න කියලා. අපි ලොකු සංසි මතක් කරන්නේ හැමදාම එක වෙලාවක් වෙන් කරගන්න මොනම හේතුවක් නිසාවත් ඒ වෙලාව වෙන දෙයකට දෙන්න එපා. මේකට කියනවා සතතාභ්‍යාසය කියලා. නිත්‍ය අභ්‍යාසයක් ඇති කරනවා. තමන්ගේ ජීවිතේට අදිස්ථාන කරගන්න ඕන ආසවල් වෙලාවේ මම මේ භාවනා කරනවා. සමහරු කියනවා ඒ වෙලාවේ හැමදාම එක තැනකම වාඩි වෙනවනම් එතෙන්ට යනකොටමත් මේ භාවනා සමාධිය එනවා. එක දිශාවටම වාඩි වෙනවනම් ඊට කලින් හැමදාම මම ටිකක් සක්මන් කරලා ඉන්න ඕනෑ වගේ කියලා පෙරහුරුවක් ඇති කර ගන්නවා නම් ආන්නේ මේ කාලසටහන වශයෙන් කරලා දෙන මේ ගොනුව උගා ජීවිතේ මේ හික්මී මුකුත් ඇති කරලා දෙනව අතර සමාධියටත් උදව් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හැබැයි අනුන්ට හිතෙන අනුන්ට ඇඟෙන තාලවලට කරන්න ඕන. ඇඟට නොදැනෙන්න. අනුන්ට නොදැනෙන විදිහට තමන් වෙලාවක් වෙන් කර ගන්න ඕනේ. එතකොට තමයි මේ වත්තු විසද ක්‍රියාව නැත්තම් පෙරවුරුවක් සහිත වේ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තියෙනවා නිමිත්ත කුසලතා කියලා නිමිත්ත කෞසල්‍ය කියලා. ඒ Tamanට ඇති වේගනේන අර අපි හිතමු වාඩි වෙලා අපි ඊයේ නම් මට විනාඩි 15ක් භාවනා කරනකොට ඔන්න ආනාපාන සංසිද්ධියට පටන් ගත්තා. නමුත් ඊගාව දවසේ අර පරිසර සාධක හොඳ නම් අපි කියනවා සිද්ධි වෙනවයි කියලා. සිද්ධි වුණොත් පහුවෙන්ද වෙනකොට විනාඩි 15කින් ඒක ගන්න පුළුවන්. ඊගා දශම යන්නේ 10කින් ගන්න පුළුවන්. ගිය ගමන්ම ගන්න පුළුවන් ආදී විදිහට අර සංහිඳියාව ඉක්මනට ගන්න පුළුවන් තත්ත්වය එනවා. අන්න ඒක හොඳට දැනගන්න ඕනේ. එහෙම නැතුව ප්‍රශ්න කරන්න අරකයි මම ඊසර පැය කාලක් භාවනා පාන කරනකොට දැන් මේ ගිය ගමන්ම කොහොමද ආනපානේ නැති උනේ? මොකද මේ උනේ කියලා ඒ වෙන දෙයට සැක කරන්නේ නැතුව ඒ දැන් මං ඉන්නේ මෙතනයි කියලා හරියට තැන පටන් ගන්න. එතන ඉන්න දිගට ඇතිවෙච්ච සමාධිය දියුණු කරගන්නට ඒ සමාධි නිමිත්ත දියුණු කර ගැනීමේ ශක්තිය ඇති කරනවා. මෙතන නිමිත්ත කියනකොට සමත සමාධිය කරන කෙනෙකුට නම් මේ ආලෝක නිමිති නැත්නම් කයේ සැහැල්ලු ගති විවිධාකාර මේ සමනලයට අතු නමුනා වගේ පිරිචි ගති පහල වෙනවා. විපස්සනා කරන කෙනෙකුට නම් මේ මගේ නාසිකාග්‍රේ මට වැටෙන්නේ දකුණු නාස්පුඩුවේ කෙලවරයි. නැත්නම් වම් නාස්පුඩුවේ කෙලවරයි. නැත්නම් උඩුතොලේ ආදි වශයෙන් අර ආනාපාන නිමිත්ත ඊයේ ගත්ත එකම අද ගන්න පුළුවන් වුණොත් ඒක වැඩේට ගමනට ලාභයි. ආන්නේ විදිහට මේ මුල් ලකුණු ටික ඇති කරගෙන අද ඊයේ අපි හිතමු ආනාපාන යාන්තම් තුනිය වෙනකොට බයලා නැගිට්ටයි කියලා අද අදිස්ථාන කරගෙන යන්න ඕනේ ඊයේ තරමට ආවට නැගිටින්න නැතුව තව චිත්තක්ෂණයක් තව ඒක හුස්ම රැල්ලක් තව විනාඩියක් ආදි වශයෙන් ටික ටික ටික ටික වැඩි කරලා ඒ ගත්ත එක ඉස්සරහට යන්න ඕනේ එතකොට ආයෙ කලබල වෙලා නැගිටිනවා අනිද්දා තව ටිකක් ඉස්සරහට යනවා ආන්නෝම ටික ටික ටික ටික ඒ ගත්ත සමාධිය දිගට ගෙනියනකොට කියන්නේ නිමිත්ත කෝසල්ය කියලා ඇති කරගත්තා වූ ඒ සමත නිමිත්ත නැත්නම් විපස්සනා නිමිත්ත තව දුරට ඉදිරියට ගෙනියන එක. මේක සාමාන්‍යයෙන් ඔය අවුරුදු උත්සවවල නැත්නම් ඉස්කෝලේ නිවාසාන්තර තරඟවල මේ බාධක දිවීම තරඟ කියන්නේ. බාධක දිවීම තරඟ කියන්නේ හන්දක් දත්තත තියලා හපාගෙන හැන්දුරු දෙහි කිදී තියාගෙන බිම වැටෙන්නේ නැති වෙන්න ඉස්සරහට යනවා. ඉතින් තමන් ඉස්සරහට යනකොට යනකොට ළඟ ඉන්න එක නා එනවද නැද්ද කියලා වටපිට බැලුවොත් එන දෙහිගෙඩි වැටෙන. වැටුනොත් ආයෙ මුලට යනවා. ඒ වගේම තමයි ඒ වගේ දැනගෙන දැන් මේක හරි ගිහිල්ලා තියෙනවනම් කලබල වෙන්න දෙන්න නරකයි. ඩක්කුමුක් වුණොත් වෙන්නේ අර මේ හැන්ද ගැසෙච්ච ගමන් දෙහිගෙඩි වෙන්න. ඒකට ආයෙ මුලට යනවා. ආන් එහෙම වෙන්න දෙන්නේ නැතුව තමන්ගේ තියෙන தත්ත්වේ තේරුම් ගන්න හිත කලබල කරන දේ තල තුනාතාවයට. ඒක දියුණු පවුණු කර ගන්නවා කිව්වා මේක භාවනාවක් නෙමෙයි. ඒක සාමාන්‍ය බුද්ධිය. අනේ නිමිත්ත කෝසල්ය දැනගැනීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කිව්වේ ඒකට ලෑස්ති වෙච්ච හිතකින් යනවනම් මගේ හිත එනවා මෙන්න මේ වගේ තල කලකොල වෙන තැනකට එනවා නොදන්න තැනකට එනවා අන්න ඉතින් දෙනකොට මට අනේ මම කිසි කලකොලයක් නැතුව මට මේකට මුහුණ දී ගන්න ලැබේවා මගේ සීලය ඒ වෙලාවේදී මට ආධාර කෙරේවා මගේ ජීවිත කාය දෙක පරිත්‍යාග කරගෙන මට මෙතෙන් යන්න ලැබේවා කියලා ගියොත් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒක මේ හරි හම්බ කරගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවා ආන්නේ විදිහට ඒකේ කුසලතාවය හරියට දියුණු වේගන යන ව්‍යාපාරයක් තව තවත් දියුණු පවුණු කරගන්නේ ව්‍යාපාර පිළිබඳ තියෙන දක්ෂතාවය වගේ ඒ නිමිත්ත කෝසල්‍ය ඇති කරගන්න ඕන. ඒ වගේම ඉන්දිය සමත්ත ප්‍රතිපාදනතා කියලා ඒ තමන්ගේ සද්ධාව වැඩි වෙලා ප්‍රඥාව අඩු වුණොත් නැත්නම් සද්ධාව අඩු වෙලා ප්‍රඥාව වැඩි වුණොත් අවුල් වෙනවා. ඒ නිසා අධික සද්දෝ මන්දපඤ්ඤෝ කියලා පොතේ සඳහන් කරනවා. සද්ධාව වැඩි කෙනා සද්ධාව වැඩි වීම නිසාම ප්‍රඥාවට හානි කරගන්නවා. මන්ද පඤ්ඤෝ අධික සද්දෝ එමෙතන් අධික සද්දෝ මන්ද පඤ්ඤෝ ප්‍රඥාව වැඩනොත් සද්ධාවට හානි කරනවා ශ්‍රද්ධාව වැඩි කරොත් ප්‍රඥාවට හානි කරනවා උභයපක්ඛෝ කෛරාටික පක්කම් බහිතන්ති කියලා කියනවා දෙකම තියෙන එක කෛරාටිකයි කියලා කියනවා යෝගාවචරය තුනටම අහුවෙන්න නරකයි සද්ධාවේ ප්‍රඥාවේ සම වුණොත් ඒ මානසික අත තියෙන අත තියෙන ව්‍යාපාරයක් හරියනවා විදේශ භාණ්ඩ ගියත් ඒකත් හරියනවා මොන හොඳ කයිරාටිකේ. දේශ යුවාවදලා දැනගන්න ඕනේ මට ශ්‍රද්ධාව වැඩි වෙලත් බෑ ප්‍රඥාව වැඩි වෙලත් බෑ මේ දෙක සමබර වෙච්චාම ලෞකික දේවල් වලට හිත යොදන්නත් තරකයි. භාවනාවට මේ හිත යොදන්න ඕනේ. ආන්නේ විදිහට ශ්‍රද්ධා ප්‍රඥා දෙක අතර සමබර භාවය දැනගන්න. ඒකට සමාධියයි වීර්යයයි දෙක ගත්තාම හොඳට මේ වගේ වහින සීතල සමාධිය අවස්ථාවක පරියංගයට ගියොත් නිින්දට බරයි. ඒතකොට සමාධිය ලෙඩ සමාධියක්. ඒ වෙලාවට දැනගන්න ඕනේ නෑ ටිකක් වැඩිපුර සක්මන් කරලා වීර්යවන්තව පරියන්කට යන්න ඕනේ. එමෙන්න හොඳටම උෂ්ණ වෙලා අවිශ්චිලා තියෙන වෙලාවක සක්මන් කරන්න ගත්තොත් අර තිබුණු සමා වීර්ය තවත් වැඩි වෙලා මේ ඉෂකක්කුන් ඇවිල්ලා ඉඳ ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒ වෙලාවට පරියන්කට යන්න ඕනේ. අන්න වගේ වීර්ය අධිකන සක්මන පරියන්කට යනවා. මේ සමාධිය අධිකන පරියන්කට සක්මනට යනවා. ආදි වශයෙන් මේ සමාධිය සහ වීර්ය අතර තියෙන සම්බන්ධතාවයේ කර බැලීමෙන්ම තීරුම් අරගන්න. ආනිව සමබර කිරීම තමයි මේ <clears throat> සතියට කරන්න තියෙන කාරණාව. ආනිවයිදී කුසලතාවයක් ඇති කරන නිසා කවමදාකවත් එකම යෝගාවචරයකට හැම පරියන්කේදීම මේ දේ කළ යුතුයි කියලා පූර්ව නිගමනයක් නැහැ. සමාධිය වැඩිවීම සඳහා කළ යුතු කලමනා කටයුතු ඒ යෝගාවචරය දැනගන්න ඕන. ඒක නිසා ඒකෙදී ගුරුවරයා එනකන් හැමදාම හැම වෙලාවෙම ගුරුවරයා උපදෙස් දෙයි. එහෙම බෑ. Taman දැනගන්න ඕන සමාධි වර්ධනය සඳහා මොන මොන ආකාරයට මේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් වීර්යයත් සමාධියත් දෙක සමබර කරන්න ඕනද කියන එක ඒ විවෘත මාත්‍රකාවක්. ඕන වෙලාවක ඒකට හිත යොදාගෙන ඉන්න ඕනේ. ඒ වගේම හිතට නිග්‍රහ නිග්‍රහ කටයුතු අවස්ථාවල් තියෙනවා. නිග්‍රහ කටයුතු කියලා කියන්නේ මේ හොඳට සමාධිය තියේදී උන්න රාගය ඇවිසිලා දිගින් දිගටම දිගින් දිගටම මේ රාග අරමුණේ කක කක කක යනවා. එහෙම නැත්නම් මොනවා හරි වෙච්ච දෙයකට ඇතුලේ හිත නරකක් නිසා ද්වේෂය ඇවිල්ලා ඒක නිකන් පිළිකාවක් වගේ බෝවි බෝවි යනවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට පරිසරය හොඳයි නිසද්දායි ඔක්කොම තියෙනවා නමුත් අර ක්ලේශයක් ඇවිල්ලා දිගින් දිගට කරදර කරනවා. ආන් මේ වෙලාවේදී හිතට නිග්‍රහ කරගන්න ඕන. මොකද්ද නිග්‍රහ කරන්නේ? දැන් මම මේ කරන්නේ කල්පනා කරන එක. ඔක් කල්පනා කරන භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කුටියක් පාළු කරන්න ඕනේ නැහැ නේ. සිල්ලර ගන්න ඕනේ නැහැ නේ. එහෙමනම් කල්පනා කරන්න තිබුණානේ ගෙදර ඉඳලා මෙතෙන් ආයේ මම එහෙම කල්පනා කරන්නේ නෙවෙයි කියලා. ඒ කල්පනාවල තියෙන ද්වේෂ සාගත එහෙම නැත්නම් ප්‍රහාණ කළ යුතු අකුසල කර්ම දැක්කම ඒකට නිග්‍රහ කිරීම යෝගාවචරය දැනගන්න ඕනේ. ඒ වගේම පග්‍රහ කරන්න ඕනේ. එහෙම නැත්නම් තනවා වඩන්න තියෙන අවස්ථාවල් එනවා. හොඳට සද්ධාව තියෙනවා හොඳට සතිය තියෙනවා හොඳට සමාධිය තියෙනවා වඩ වඩාත් හොඳට පරියන්කට ගිහිල්ලා ඒ දියුණු පවුණු කරගැනීමේ හැකියාව යෝගාවචරය තීරුම් අරගන්න ඕනේ. යම් වෙලාවකට යෝගාවචරයට මේන ගමන හැකි සංඥාවෙන් දියුණු පවම කරගන්න ඕනේ නම් ඒ යෝගාවචරයට මේ දස්සපසව උරුබූටිව සෙල්ලක්කාරව එක වඩන්න ඕනේ නම් ඒ යෝගාවචරයා ධම්මවිචේ සම්බොජ්ජංගේ විද්‍ය සම්බොජ්ජංගේ වගේ ඒ උණුසුම් කරන සම්බොජ්ජංග වඩන්න ඒ යෝගාවචර සීතල කරන පැත්තට යන්න ඕනේ නම් ධම්මවිචය විද්‍ය පීති සම්බොජ්ජං සීතල කරන කීකරු කරන පැත්තට යන්න ඕන නම් Taman තීරුම් අරගෙන තියෙනවා පස්සද්ධි සම්පොජ්ජංගේ සමාධි සම්පොජ්ජංගේ වගේ සීතල කරන පැති වලට යනවා. ඉතින් ඒක බොජ්ජංග ධර්මවලදී බොහොම මේ ඉන්ද්‍රයන් නිහිමේ කරනකොට යෙදිය යුතු මාත්‍රාව දැනගන්න ඕනේ. ඒකෙදී ඔය පස්සද්ධි සම්බොජ්ජංග ගැන තමයි අපි කතා කළේ. ඒකෙදී මේ මතක් කළ යුතු කාරණාවක් වශයෙන් කියන්න තියෙන්නේ මේ බොජ්ජංග සූත්‍රය ලෙඩ වෙච්චාම ගායනා මේ සජ්ජායනා කරන එක අපේ සම්ප්‍රදායක්. සරුවචනන්ත ලෙඩ වුණත්, කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෙඩ වුණත්, මොකලාන සාන්ත ලෙඩ වුණත්, ඒ ලෙඩෙන් සුවවීම සඳහා මේ බොජ්ජංග ගායනා කරන්න කියලා සරුවචනන්සේ දේශනා කළා තියෙනවා මහාචොන්ද ස්වාමීන් වහන්සේට. ඒ වගේම කාශ්‍යප මහ රහතන් වහන්සේ සුවසනීපච්ඡාන් සරුවචනන්සේ වැඩම කරලා මේ බොජ්ජංග දේශනාව කරලා තියෙනවා. මේ බොජ්ජංග වල තියෙන මේ පස්සද්ධිය තමයි ඒ හීලින් ඉෆෙක්ට් එක තියෙන්නේ. එහෙම නැත්නම් සුව කිරීමේ ශක්තිය තියෙන පස්සද්ධිය. ඒ නිසා මේ ඒ සුව කිරීමේ ශක්තිය ගන්න තමයි ඒ සතිය විරිය ධම්ම විචය කියන ධම්ම වඩන්නේ වැඩුවට පස්සේ ඒ ප්‍රමෝදයේ ප්‍රීතිය පහළලා පස්සද්දි සංහිඳියාවට එනකොට තමයි කයේ තියෙන ওই උෂ්ණ සීතල ගතිය සම වෙලා ඒ සුව සේවාව එන්න පටන් ගන්න. එහෙම සුවයක් නැත්නම් කවදාකවත් සමාධියක් එන්නේ නැහැ. ඒක නිසා බොජ්ජංගක සූත්‍ර සජ්ජායනා කරනකොට ඒ දවස්වල භාවනා කරනකොට මට මතකයි යම් වෙලාවක හිත නිදිමතට වැටලා මට ඕනේ දැන් විරිය සම්පොඥංගේ මතක් කරා. ඉතින් විරිය සම්පොඥංගේ වඩන්න ඕන. නමුත් වඩන්න කියන්ට ඔය කියන කාරණා දන්න. එතකොට මම පුරුදු වෙලා තිනේ නිකන් සජ්ජහන කරනවා. විරිය සම්පොඥංගෝ කෝ කස්සප මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියලා හිතෙන් සජ්ජහන කරනවා. කාශ්‍යපය මේ විරිය සම්පොඥංගය මයා සම්මදක්ඛාතෝ මවිෂින් හොඳට ගෙනහැර පානාලාදී. අරුවඥන්සේ කවදාකවත් මේ සම්බොජ්ජංග උගන්නන්න කළු ලෑල්ලක් රටවුණු කෑල්ලක් පාවිච්චි කළා නැහැ. මුළු අවුරුදු 45 තුලම උන්වන්සේ කිසිම අද කාලේ ගුරුවරයෙක් පාවිච්චි කරන කිසිම උපකරණයක් පාවිච්චි කළා නැහැ. අද කාලේ ගුරුවරු උගන්වන්නේ අතනින් මෙතෙන් පෙන්වන්න පුළුවන් රූප සටහන් ආකාර ආරේ. උන්වන්සේ දේශනා කරන්නේ සතිය ගැන. සතිය කවදාකවත් රූප සටහනකින් පෙන්වන්නේ එහෙව් දෙයක් පෙන්වන්නත් උන්වහන්සේ මේ කිසිම උපකරණයක් පාවිච්චි කරේ නැහැ. නමුත් උන්වහන්සේගේ ශ්‍රී මුක දේශනා තියෙනවා මයා සම්ම දක්ඛාතෝ. මේ සති සම්බොජ්ජංගයෝ විද්‍ය සම්බොජ්ජංගේ මම විසින් උඹලට මනාකොට දක්වන ලදී. කොහොමද දැක්වේ? ඒකේ ලක්ෂණ මෙහෙම, රස මෙහෙමයි, පච්චපට්ඨාන මෙහෙමයි, පදට්ඨාන මෙහෙමයි කියලා නැවතත් කියලා කියලා කියලා. ඊයත් වලව භාවනා කරවලා කරවලා කරවලා කොහොම හරි ඉතර කාවද්දනවා. මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ මේ නිකන් මූල ධර්මයක් වෙනස මූල ධර්මයක් උගන්වන්නේ නෙවෙයි මම විශ්ින් කරන ලදී භාවිත කරන ලදී බහුලීකත කරන මමත් කරලා තිනවා මානිසංස දබලා තිනවා ඔයත්තුත් කෙරුවොත් ආනිසංස තියේ කියලා සරුවචනසේ සෑම සම්බොජ්ජංගේතම මයා සම්මදක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සම්බෝධාය සම්මත ඒකේ ඒකාන්තයෙන්ම අතිවිශිෂ්ට ඥාන පහළ වීම සඳහා නිවන සඳහා හේතු වෙනවා කියලා ඒ අර විරිය සම්පොඥංගය පිළිබඳ එහෙම මතක් කරනකොටමත් අර නිදිමත කැඩිලා සත්‍යයනා ස්වરૂපේ නිසා විරිය පහල කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඇවිස්සෙන හිත වැඩි. එහෙමනම් පස්සද්ධි සම්පොඥංගය පිළිබඳ මේ කියවලා තියෙන පාඩයක් නැවත නැවත සත්‍යයනා කරනකොට මේ පස්සද්ධිය කියලා කියන්නේ සංහිඳියාවක් සර්වඥාන්ත මේක උගන්වලා තියෙනවා අපිට. අපි ඒක යම් යම් අවස්ථාවල කරලා තියෙනවා. මට දැන් අනේක මතක් වුණත් හොඳයි කියලා කරනකොට ඒ සංහිඳියා තත්ත්වෙ ඉන්න පටන් ගන්නවා. ආනේ විදිහට මේ ඒ ඒ ඉන්ද්‍රියන් සමබර කිරීමේ ශක්තිය යෝගාවචරය දැනගන්න ඕනේ. ඒක ඇත්තටම කියනවා නම් මේ සාමාන්‍ය ආධුනික යෝගාවචරයට ලක් වෙන අභියෝග නෙවෙයි. උගාක් දියුණු වෙච්ච. ඊටාත්ම සූක්ෂම විදියට තමන්ගේ ඉඳුරන් මේ සමබර කරන වෙලාවේදී දැනගත යුතු අතිරේක විස්තර. මේ ඔක්කොම යෝගාචරය දන්නේ නැත්නම් භාවනා කරන්න බෑ කියන එකක් මේකෙන් අදහස් වෙන්නේ නැහැ. නමුත් Tamanට අවශ්‍ය නම් ඇතිවෙච්ච සමාධිය තව තවත් දියුණු කරන්න මේ වගේ අතුරු කරුණු නිතරම කටපාඩම් කරමින් මතක් කරමින් හදාරමින් ඉන්න ඕනේ. ඒක අපි ධම්මවිචේ සම්පොඥංගේ කතා කරනවා කියුවට අදාළ කරුණු නිතරම මතක් කරමින් ශී කරමින් ඉන්න ඕනේ. මේකෙත් මේ සමාධි සම්පොඥංගෙත් මතක් කරනවා. හරි විතර නිග්‍රහ කළ යුතු නික් අවස්ථාවේදී නිග්‍රහ කරන්න. පග්‍රහ කළ යුතු වෙලාවේදී තන වැඩි යුතු වෙලාවේදී තන වඩන්න ඕන. ආන්නේ විදිහට කරනකොට මේ අර මේ මතක් කළගත යුතු කරුණු ධර්ම විචය ගැන අර මේ කියලා තියෙන කරුණු නැවත නැවත හොයන එක, ඒව ගැන සාකච්ඡා කරන එක, මේ වගේ ධර්ම දේශනා කරන එක, කරන එක, අහුම්කම් දෙන එක අන්න අර සම්බරතාවයට උඟක් උදව් වෙනවා. ඒ වගේම තමයි මේ සම්බොජ්ජංග තව තවත් දිනු කිරීමට නිරා නිරස්සාදස්ස චිත්තස්ස සද්දා සංවේග වශයෙන් සම්භාන්සනත. සමාහට බුද්ධුම්ම නිරසකමක් එනවා. මේ අරමුණ එකමයි. කිසිම වශයෙන් ඒකේ ඉදිරියක් පේන්නේ නැහැ. ගුරුවරයාත් කියනවා පැයක් හිටපන් දෙකක් හිටපන් කියලා. ඇඟ නිකන් අච්චාරු දැම්මා වගේ. දුනු දෙහි දැම්මා වගේ. ඔහි ඉන්න කටි එනවා. ඉතින් එතකොට මොකද මේ මේ අපේ සමාජයේ කට්ටිය මේ වෙනකොට එක්කෝ මේ මේ අධ්‍යාපන කටයුත්තක් කරලා හරි ජීවණයක් ලබා නැත්නම් ගොවිතැනක් බතක්ක් කරනවා. අපි මේ ඇවිල්ලා එක තැනට වාඩි වෙලා මොන්න කර්මයක්ද මේක කියලා මම පුදුම විදිහේ පාවෙන ගතියනවා. ඒ කියන්නේ හොඳටම සද්ධාව පිළිහෙනවා. එහෙම නැත්නම් අර විරිය ආදි පිළිහෙනවා. ආන්න එක දැනගෙන ඒ වෙලාවට සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන හිත සම්පහන්සනය කරනවා කියන එක. සම්පහන්සනය කරන්නේ මේ වටාත්තෙන් කරනදී. හරි වේද වෙනකොට ටිකක් වටාත්ත වන්නකොට අර හිත අලුත් වෙලා එනවා. ඉන්නේ සම්පහන්සන කෘත්‍ය සඳහා හරියට උදව් වෙනවා බුද්ධානුස්සතිය. ධම්මානුස්සතිය සංඝානුස්සතිය වගේ. ඒ නිසා මේ වගේ වෙලාවට දැන් අරමුණ පේන්නේත් නැහැ. ඒ පේන්නේ නැති වෙලාවට ඒක අරමුණ ඉල්ලුවාට එන්නේත් නැහැ. ගුරුවරයාත් කියනවා පුළුවන් තරම් ඉන්නේ කියලා. ආන්නේ වෙලාවට සමහරලාට අර වගේ සද්ධාව වැඩි වීම සඳහා අවශ්‍ය කරන කාරණා කරන්න කියනවා. මේක හුඟා ගැඹුර නැත්නම් මේිට වැඩි හුඟා ගැඹුරු පැත්තෙන් ਸਰවඥාන්සේගේ සූත්‍රයක සඳහන් වෙනවා. මේ ඔය කියන සමාධියත් ඇති වෙලා ක්ෂණික සමාධියට ඇති වෙලා හිත හොඳටම විපස්සනා ශේස්ත්‍රය යනකොට ඔය මුල් මුල් අවස්ථාවට වැඩිය ඉතාමත් මේපා කරවන පරියන්කින් උල්ලල වීසි කරන தත්ත්වයට වගේ මේ එහෙම නැත්නම් සියදී විනාශා ගන්න හිතන මට්ටමට වගේ එහෙම නැත්නම් මට මින් පස්සේ කෑමක් ඕනෙත් නැහැ බීමක් ඕනේ නැහැ කියලා සම්පූර්ණ නාස්තික පැත්තට හිත යන වෙලාවක් එනවා මොන්නම විජේකුණත් අරමුණු කිට්ටු කරන්නත් බෑ පෙනුනත් නැද්දකින් ඔබතන් කියලා හිතන මට්ටමට වගේ ඉඳ පටන් ගන්නවා ඉතින් එහෙම සමාහට ගොඩාක් වෙලා ඉඳ වෙනවා. ආන්නේ මෙන්න වෙලාවට දරුවත් යනසෙ මතක් කරනවා අරමුණ පේන්නෙත් නැහැ. හිතේ ඒකලාශයක් පේන්නත් නැහැ. හැබැයි දන්නවා මේ වෙලා තියෙන සංගතිය මේ සතියට අහුවෙලා තියෙන. දැන් මම ඉන්නේ අසරණ වෙලා මේ මෙව වෙලාගේ. ඒකෝට කියනවා හිතේ පණිදියක් බලාපොරොත්තුවක් පලාතක නැහැ. මොකේද මං හිත තියන්නේ කියලා දන්නේ නැති අවස්ථාවක් එනවා. ආනි වෙනකොට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා අදාළ දේ කරලා ඒක හිත තනවටන එක පිළිබඳව සර්වඥාංශ සඳහන් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ දවසක් ඒ භික්ෂුණී උපස්සයට ගිහිල්ලා නැත්නම් භික්ෂුණී ආරාමයට ගිහිල්ලා ඒ භික්ෂුණී වහන්සේලාගෙන් අහනවා නැගෙනින උඹලා මේ මහානදම් පුරුණාද සතර සතිපට්ඨානේ වඩනවාද? ඒතර කියනවා ඇත්තෝ එයිමයි ස්වාමීන් වහන්සේ අපි මේ සතිපට්ඨානේ වන්න අපි එක එක කනාගේ ඉතින් මේ සති සමාධි ධර්ම වැඩමින් පවතිනවා කියලා ආ හොඳයි කියලා යනවා. කියලා සරුවචනාංශට වාර්තා කරනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඇන්දා විවේක තිබුණ නිසා මම මේ භික්ෂුණී ආරාමයට ගියා. ඒ අත්තු මෙහිම නන්දුවෙන් සතර සතිපට්ඨානේ වඩනවා. එතකොට සරුවචනාංශ අහනවා මහණේ ආනන්දය මේ භික්ෂුණීන් වහන්සේලාට මේ පණිදාය භාවනා අපණිදාය භාවනා දෙක කියලා දුන්නා. එන්න සරුවචන එතකොට ආනන්ද ස්වාමීන් දන්නේ නැහැ. මොකක්ද මේ පණිදාය භාවනා අපණිදාය භාවනා. අන්න එතෙන්දි සරුවචනාංශ මතක් කරනවා අනිවාර්යයෙන් මේ සමත භාවනාවේ වැඩෙන වෙලාව වෙනකොට විපස්සනා භාවනාවේ අත්‍ය අවශ්‍යයෙන්ම මේ අසරද වෙන තනි වෙන මේ අන්දමන්ද වෙන ගතියක් පහළ වෙනවා. ඉගෙන මොකටද මං එල්ල කරන්නේ? මොකද්ද මං කරන්නේ කියන එක දැනෙන තැනකට එනවා. ඒක එන්න ඕනේ ඒක අනිවාර්ය අවශ්‍යතාවයක් මේ භාවනාවේ. වෙන විදිහට කියනවා නම් මේ සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම කැඩිලා තුන්න දූලි වෙලා ගිහිල්ලා. ඉතින් ඒකට යෝගාවචරයට පේන්නේ තමන් පච වෙලා විනාශ වෙලා නාස්තියක් සිද්ධ වෙලා වගේ නෑ. මේ වරින් වර වරින් වර තමන් ගෙන ආපු ගොනුව කඩලා යනවා. මමයා නැති වෙලා යනවා. මාන්නේ නැති වෙලා යනවා. තෘෂ්ණාව නැති වෙලා යනවා. නැතිලා ගියාම වෙන්නේ අසරණ වුණා, තනි වුණා වගේ කියලා. අන්නේ වෙලාවේදී එල්ලේ නැතු වෙනවා. ඒක හරුවත් යන සඳහන් කරනවා අන්නේ එහෙම එල්ලේ නැති වෙලා Taman දන්නවනම් සීයෙන් බුද්ධියෙන් ඇවිල්ලා ඉන්නේ මට දැන් එල්ලයක් නැතුව මම දැන් අන්දමන්ද වෙලායි කියලා ඒ වෙලාවට මගේ නම සීපත් කරන්නයි කියලා කියනවා. බුදුහාමුදුරන්ගේ නම සීපත් කරන්නයි කියලා කියනවා. ගුරුවරයෙක් නැතුව සිව්පස දායකයෙක් නැතුව පුදුමාකාර වෙහසක් වෙලයි මේක හොයාගත්තේ. අපිට එහෙම නෑ. අපිට පාරක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සංඝයා ඉන්නවා, බුදුන් ඉන්නවා කියලා බුදුහාමුදුරන්ගේ නම සීපත් කරලා හිතට ශ්‍රද්ධාව වැඩි කරලා දෙන්නේ. ඔක අවස්ථා දෙකදී වෙනවා. සමත භාවනාවේදී අර්පණා සමාධියට කිට්ටු වෙනකොට උපචාර සමාධිය අර්පණා සමාධිය දෙක මැද ඔය වගේ මේ මඟ සලකුණු නැති කාන්තාරයක් හරහා යනවා වගේ මහමුදක් හරහා යනවා වගේ තැනක් පහු කරන්න වෙනවා. විපස්සනාවේදී චක්‍ර රාශියක් ඔක පහුවෙනවා. ගාක් වෙලාවට නේ හැම වෙලාවෙදීම මගේ කය රැකෙයිද මගේ ජීවිතය රැකෙයිද කියන විදිහට කාය ජීවිත අපේක්ෂා අතහරින්න වෙනවා. අනේ සෑම වෙලාවකදීම භාවනාවට නැර දිගට පවත්නකොට මේ සම්පහන්සන කෘත්‍ය කරන්න ඕන. වරින් වර වරින් වර පවන්සල්ලා ඒ බුදු ගුණ මෙනෙහි කරලා හෝ තමන්ගේ සීලය ආවර්ධනය කරලා හෝ නැත්නම් මෙතෙන්ට ආපු ගමන මම සතියෙන්නේ දාවේ කියලා වශයෙන් හෝ ඒ තැනට අවශ්‍ය කරන ආත්ම ශක්තිය ඇති කළ දෙන්න ඕනේ. ඒ ආත්ම ශක්තිය කවදාකවත් ගුරුවරයෙකුට දෙන්න බෑ. තමන්ම එතෙන්දී ඒක උපයාසපයා ගන්න නම් ඊට කලින් කවුවක් කරලා ඇති වෙච්ච අත්දැකීමත් ඒ තමන්ගේ සීලාදී ගුණ සීපත් කිරීම බුදුහමන කලින් වඩලා තියෙන ගතියම අවශ්‍යයි. ඒක නිසා ඒ සද්ධා වගේ දේවල් කරලා වෙහෙස කර කාන්තාරක දාඩිය දාලා ක්ලාන්ත වෙන ගති බුදුමැදි වක්කාර ගතිය ඇවිල්ලා යන්නේ නමක් නැතුව තනි වෙච්ච වගේ වෙලාවල් වල අපි අසරණ නෑ අපි සසරණයි අපි අනාථ නෑ අපි සනාතයි අපිට බුද්ධ සරණේ තියෙනවා ධර්ම රත්නේ තියෙනවා සංඝ සරණේ තියෙනවා සීල සරණේ තියෙනවා කියලා අර ඊව නැවත නැවත සිහිපත් කරන ගතිය මේ සමාධිය තනා වැඩිීමේදී උඟාක් වෙලට අවශ්‍ය වෙනවා ඒ වගේම මේ තමන්ගේ අර කලින් කියපු විදිහට අර සමාධියට අදාළ කාරණා කාරණා සිහිපත් කිරීමත් අවශ්‍යයි ඒ වෙලාවට මේ සමාධිය නැති අසමාහිත සමාධිය ගැන කතා නොකරන මේ කාලේ භාවනා කරලා නිවන් දකින්න දියා භාවනා කරන උපදෙස් දෙන්නව කවුරක්වත් නැහැ නිකන් ඔන්න බොරු වැඩ අමතක කරලා දාලා අපි වගේ විවේකයෙන් හිටපල්ලා කියන කතාවල ඕන තරම් ඇහෙනවනේ ඒවට කියන්නේ කටළු කතා කියලා. අන්නේ කටළු කතා කරන පුද්ගලයෝ අයින් කරනවා. අයින් කළා කොහොම හරි අපි මේක රකින්න ඕන අපි මේක කරන්න ඕනෑ කියන අර සමාහිත. ඒකට යෙදිච්ච පුද්ගලයන්ගේ ඇසුර පවත් ගන්න ඕනේ. ඒ වගේම නිතරම ලදලද අවස්ථාවේ මේ සමාජය වැඩිම සඳහා නැඹුරු ගතියක් තද නිමුත්තාවය කියන ඇති කිරීමෙන් තමයි මේ වෙලාවේදී යන්තම් අර වතුරෙන් ආය උසලා උඩට ගන්නවා වගේ මේ ගත්ත සමාධිය දිනු කරගෙන යන්න පුළුවන්. මේකෙන් හිතන්න නරකයි මේ හැම කෙනාටම මේ කියන විදිහ ඔක්කොම කාරණා කාරණා ඕනයි කියලා. සමහරුන් බොහෝම ඉක්මනට සමාධිය එනවා. ඒක ආවයි කියලා මට මේ මේ මේ කරුණු කාරණා මම සම්පූර්ණ කරන්න ඒ නිසා මට ආපු සමාධිය වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ වගේම ඒ ඊයේ මට එහෙම ආව ආදනාවයි කියලා ඒක මේ කාගේ හරි දෝෂයක්වත් මේ වුණියම් කරලවත් නැත්නම් වෙන මොකක් හරි මගේ කර්ම දෝෂයක් හිතන්නත් තරකයි. ඒ වෙලාවට මේ කල යුතු කාරණා කරලා ඒක තනවා වඩා ගන්නවයි කියන නිසා හැම වෙලාවෙදීම මට පොළොස් ඇඹුලක මේ පදම ගන්නවා වගේ ලේසියෙන් අතාරින්නේ නැහැ. ඉනේනකොට අවශ්‍ය දේවල් සම්පූර්ණ කළ කරනකොට තමයි ඒ සමාධියක් ඇති කරගන්න පුළුවන්. එහෙම නොවුනොත් ඒ විදිහට සමාහිත භාවයක් ඇති නොව කවදාකවත් ඒ අරමුණෙහි ඇති හැටිය දැක ගන්න බැරි නිසා විපස්සනා වර්ධනයක් කරන්න. විපස්සනාව කෙරීගෙන යන අතරමැදිත් ගොඩාක් වෙලාට ඔය සමාධිය කැඩලා විසිලා යන වෙලාවල් එනවා. ඒ සෑම වෙලාවකදීම ආධුනිකයෙක් වගේ අර සමාධිය නැවත නැවත පිළියම් කරගත්තොත් ගමන පහසුවක් තියෙනවා. එහෙම නැති වුණොත් හරිම වෙහෙස කරගතියක් තමයි තියෙන්නේ විපස්සනා කොටයි. නමුත් මේ සමාධි සම්බොජ්ජංගය ගැන කතා කරනකොට සමත භාවනාවට අදාළ විපස්සනා භාවනාවට අදාළ කියන දෙකොට්ටාසෙටම අදාළ සමාධිය ගැන කතා කරනවා. නමුත් මම අර දේශනා මුලදිම දක්කලේ අද ලෝකයේ විශේෂයෙන්ම මේ වගේ පිරිසක් ගැන කතා කරනකොට අවශ්‍ය වෙන්නේ සමත සමාධිය තියෙනවා වඩා හොඳයි නැත්නම් ඒක නැති උනායි කියලා අරින්න නැතුව විපස්සනා සමාධිය හෝ එතන එතන තියෙන ක්ෂණික සමාධිය හදාගෙන යනවනම් මේ අද ලෝකයේ තියෙන මේ ප්‍රධානම ප්‍රශ්නේ වෙන මේ අසහනය තරුණ අසහනය කියන මොන ක්‍රමෙන් හෝ ඇති අසහනයට ප්‍රධාන හේතුව මේ ආත්ම සන්තුෂ්තිය නැතිකමයි කන්ටේන්මන්ට් එක. එහෙම නැත්නම් තමන්ගේ ධාර්මික වශයෙන් පිරිච්ච ගතිය. ධාර්මික සම්පatti කරගත්තේ නැති වෙච්චාම ඇති වෙන මේ අසහනෙට අද මොන්නම බෙහෙතක්වත් නැහැ. මතක් කරලා තියෙන්නේ සතිය තමයි එලඹ සිටි සිහිය තමයි ඒකට තියෙන ප්‍රධානම බේත. ඒ වගේ මේ පරිසර දූෂණයට මොන්නම ක්‍රමයකින්වත් ඔය කතා කරන පරිසර දූෂණය ගැන කතා කරන ඇත්තෝ විතර පරිසරයේ කෙලෙසන જાතියක් ලෝකේ නැහැ. ඒ නිසා ඒක නිකන් හොරාගේ අම්මයි පේනහන වගේ. නමුත් යම් වෙලාවක අපි සතියෙන් සමාධියෙන් ඉන්නවනම් අපි නිතරම පරිසරයට ප්‍රිය තමයි මේ මොකද කරන්න කියන ගතිය ඇති වෙනවා. ඒ නිසා ඒකේ දක්ෂකම අර කියනද සතියේ දක්ෂකම තියෙන කෙනාට ඉබේම අර පස්සද්ධියත් සමාධියත් ඇති වෙන්න පටන් ගන්නවා. නමුත් මුදුවට මතක තියාගන්න අපි කොච්චර මේ විදිහට පස්සද්ධිය සමාධියක් ඇති කරගත්තත් තමන්ගේ අසල්වැසියා ළඟ ඉන්න කෙනා අසමාහිත පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් කවදාකවත් ඒ පුද්ගලයාට සමාහිත වෙන්නේ කියලා උපදෙස් දෙන්න කියලා නිකන් අතපුච්ච ගන්න නම් යන්න එපා. ඒක කවදාකවත් කෙරෙන්නේ නැහැ. ඒ පුද්ගලයා ඇවිල්ලා ඇහුවොත් විතරක් උපදෙස් දෙනවා මිස මේ අනුන්ට බණ කියවිලිව හදන්න ගියොත් වෙන්නේ අපේ හිත හරියට අවුල් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතාමත්ම යටහත් පහත් බය බොයි කියාගෙන සමාධිය හදා ගන්නවා මිස ওই සමාධිය ওই තියෙන තරම් ලේසි නෑ. එන්නේ මොකද හේතුව ඒ සමාධිය තිබුණොත් විතරයි විපස්සනා කරන්න පුළුවන් ඉන්නේ සමාධිය කියන්නේ අවසාන නිෂ්ඨාවක් නෙවෙයි. නමුත් ඒකත් අමාරුයි. ඒ නිසා නිතරම හිත යොදාගෙන ඉන්න ඕනේ මේ මධ්‍යස්ථකාරකයේ වෙන සමාධිය යම් ආකාරයකට අප කරා ළඟා වෙන්නේ ඒක සඳහා නැමිච්ච හිතකින් යුක්තව මේ සමාහිත පුද්ගලයෝ ආශ්‍රය කරමින් අසමාහිත පුද්ගලයන් දුරු කරමින් මේ වගේ දේවල් යොදන්න හම්බ වෙන මේ මොහොත අපි මේ ගත කරන මොහොත මුළු සංසාරෙම වශයෙන් බලනකොට පුදුමාකාර වටිනාකමක් ඇති මොහොතක්. අපිට මේ වගේ දෙයක් ආය කවදා හමු කරගන්න පුළුවන් වෙයිද කියන්න බෑ. ඒ නිසා එවැනි මොහොතක් ආවට පස්සේ උපරිම ප්‍රයෝජන ගනිමින් ඒ සමාධිය දිනු කරගත්තොත් විපස්සනාට ලොකු ඉඩක් ලැබෙනවා. නමුත් මම හිතනවා මේ සමාධිය පිළිබඳව මම හිතුවේ නම් එක පැයක දේශනාවකින් හමාර කරන්න කියලා. නමුත් තව ටිකක් මේ මේ මූලික කරුණු පහු කරගෙන ගිය ඇත්තන්ට මේwidetilde විස්තර සහිතව තව ටිකක් වෙලා ගන්න වෙයි කියලා මට හිතෙනවා දේශන හමාර කරන්න ඉස්සෙල්ලා. ඉන්ෂා අපි බලාපොරොත්තු වෙමු මම දන්නේ තව දවස් කීයක් පණ කියන්න අපිට ඉඩ තියෙනවද කියලා. ඒ කියන්නේ අපි මේ මේ භාවනා වැඩමුළුව තුල එහෙම නමුත් අනිත් දවසෙත් මේ උපේක්ෂා සම්බොජ්ජංගයට යන්නේ ඉස්සෙල්ලා මේ සමාධිය පිළිබඳව තව ටිකක් විස්තර ටිකක් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. අද මේ මෙතෙක් කරගෙන ආපු ඒ බුද්ධංග පිළිබඳව සමාලෝචනයක් තමයි ගොඩක් වෙලාට සිදු වුනේ. නමුත් ඒ තුලින් සමාජය තව තවත් වර්ධනය කරන්න ඕන තොරතුරු ටිකක් අපි අනිත් දවසේ ඉඳ තියලා අද මේ ඇති කරගත්ත කරුණු මතින් Tamanගේ අත්දැකීමෙන් මේවා ගැළපෙන ගති, අනිකුත් ධර්ම කාරණාවට ගැළපෙන ගති සම්පූර්ණ කරගෙන තව තවත් කුසල ඡන්දයක් පහළ කිරීමට මේ ශක්තිය මේ මේ ධර්ම කොටසෙන් හේතු කරුණු පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනා මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාට මේ සමාහිත භාවය වහවහ අත්දැක ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපිට සවිනාඩි 5 10ක් විතර තියෙනවා. මේ කල යුතු කී යුතු යමක් තියෙනවනේ. එහෙම නැත්නම් ඉතින් අපිට තියෙන්නේ ඥාතියින්ට පින්පමුණලා දෙවියන් පින්පමුණ වීමෙන් ඒ කටයුතු සමාප්ත කරන්නේ. ඇත්තටම විපස්සනා පැත්තෙන් කියනවනේ ඒකට කියන්නේ නිබ්බිදාව කියලා තමයි. නිබ්බිදා කියන වචනයෙන් අදහස් කරන්නේ නිර්වින්දනය කියන එක. ඒක රස විඳින්න බෑ. දන්නව ඇත්තටම මේ භාවනා තත්ත්වයක් බව දන්නව නමුත් මොනම විදිහෙන්වත් ඒක අගේ කරන්න රස විඳින්න බෑ. ඒ තරම්ම හිත පාලු කරලා මුඩු කරලා එපාම කරනවා. අපි කොච්චර සැලසුම් කරන ගියත් ඒ හිතුවට වැඩිය මට්ටමකින් එනවා. ඒක හරි අමාරුයි ඒක විස්තර කරලා දෙන්න. ඉතින් අර මේ ප්‍රමෝදය කියන එක. එන ඕන දෙයක් මම පැමිණි දුක් පැණි රහයි කියලා අපේ සාමාන්‍ය ප්‍රස්තාව පුරලා තියෙන්නේ. අන්නේ தත්ත්වෙ ගිහිල්ලා තමයි ඒ වුණත් මං හිතන්නේ කොහොම කරක්වත් යම් කිසි ප්‍රමාණයකට ගිහිල්ලා ඒ කලකිරීම කියන එක මේ අච්චාරු වෙලා තමයි නතර වෙන්නේ. හරිම අමාරු මේ தත්වෙට ඒ පැත්තෙන් එහාට යන්න කොච්චර අපි 10 දේවන්ට ගියත් එතෙන්ද නිකන් මේ හේබාලා උම්මලකඩයක් වාගේ කුඹලාවෙක් වගේ වේලිලා ගන්න දෙයක් නැත්තත් එකටපත් වෙනවා. එහෙම නැතුව මේ සක්කාය දිට්ඨිය කියන එක කැඩෙනවයි කියන එක නැත්තම් මේ තණ්හා මාන දිට්ඨිය අයින් කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. නිසා අපි හිතනට වඩා ගැඹුරින් ඒක සිද්ධ වෙන බව විතරක් මතක තියාගන්න ඕනේ. ඉතින් ඒක උනාට පස්සේ නම් ඉතින් මරණය කියන එක එච්චරම අමාරු නෑ. නොමර මරනවා. කැමති නම් ඈ දැනගන්නේ සක්කාය දිට්ඨියමයි. මේ මීය ගහන ගැටේ කඩන්න නම් මොකුත් නැහැ මේ කේක් එකක් හදලා අයිසින් දාලා දමලා ගහන්න ඕනේ. නිකන් බෑ. දෙවට අයිසින් දාලා ගැහුවාම පචස් කාලා වදින්නේ. ආන්නේ වගේ තමයි. ඒක තමන් ඔය කොච්චර කරගෙන ගියත් එතෙන් ගියාට පස්සේ තමයි තේරෙන්නේ සරුවචනාංශේ මොන පිම්මක්ද පැන්නේ. මේ යහ පැත්තට පනින්න කාදාකත් මේ සව් බිල්ලක් දීලා රූපිට රූපයක් දීලා බෑ නර බිල්ලක්ම ඉල්ලනවා නර බිල්ලක්ම ඉල්ලනවා ඒක නිසා සමතේ කරන කට්ටියත් ඒක ටිකක් ගෙනියනවා හැබැයි ගෙනියලා එච්චර දුරට වද කරන්නේ නැතුව දෙනවා විපස්සනා කරනකොට නෑ ඒක හිට්ටුවක් යනවා හරිම අමාරුයි ඒ වෙලාවේදී අර භාවනා මධ්‍යස්ථානයක වගේ හිටියොත් ඉතින් ඒ වගේම අර ඇක්සිඩන්ට්ස් වලට මුහුණ දීපු කට්ටිය හાર્ට් ෆේලියර්ස් ඇවිල්ලා මේ ලිපු කට්ටියට මේකේ රිහසල් එකක් හම්බ වෙනවා. අන්තිම දරුණු මේ වේදනා නොහිතපු දුක් විඳලා කාගෙන ඉන්න මිනිස්සුින්ද ඒ අර නිබ්බිදාව ඉතින් අලුතෙන් එන්න දෙයක් නෑ. ආයෙව විඳලා තිනවා. මෙතෙක් විඳේ මේ ලෞකික දෙයක් සඳහා. නමුත් ඒක එහෙමම දාන්න පුළුවන් ආධ්‍යාත්මික ගමනට. ඒක නිසා මේ ජීවිතේ පැමිණෙන සැප සම්පත් සේරගෙන්ම අපේ ආත්ම ශක්තිය හීන කරනවා. ජීවිතේ පැමිණෙන හැම දුකකින්ම අපේ ආත්ම ශක්තිය වඩනවා. අපිට කියලා දීලා තියෙන්නේ ඔක අනිත් පැත්ත. අපිට කියලා දීලා තියෙන්නේ මේ දප සම්පත් හයිද කුමාර ජීවිතයක් අමුදො පෙර පින කියලා. නමුත් වැඩක් නැහැ ඒක නිකන් මේ ලාමක එළවලු වගේ ට්‍රාන්ස්පෝර්ට් කරනකොට සවුත් වෙනවා. හොඳට මෝරච්ච එළවලු ට්‍රාන්ස්පෝර්ට් වලදී මුකුත් වෙන්නේ නැහැ. ඒක නිසායි ඔය මේ බාල දක්ෂ ව්‍යාපාර සරුවචනන්සේ කිව්වේ මේ යෝගාවචරයක් කියලා කියන්නේ ඌරෙක් වගේ හොටක් තියෙන මොනරේග්ගේ වගේ අත් දෙකක් තියෙන, කබරේග්ගේ වගේ පිටක් තියෙන, උටුවේග්ගේ වගේ ස්වරූප තියෙන මිනිහෙක් වෙන්නේ කියලා. ඔය අඤ්ඤම් පඤ්ඤම් ලාලප්පන ආලප්පන තියාන ගියොත් දෙතින් මගදී වෙilla නැහැ. හැබැයි මේක ටික ටික දැඩි කරගෙනත් යනවා. ඒක ලෑස්ති නම් හරි. හැම දුෂ්කරතාවයකටම මුහුණ දෙගෙන යන්න ඕනේ. ඒ මේ නිකන් සාමාන්‍ය වචනෙන් කිව්ව මම ඉස්ලාම රිට්‍රීට් එකට ගියාට පස්සේ ලේවැල්ලේදී මුනිත්‍ර ජීතුමා උඹ පරියංකේදී මරණය අත්දැක්ක දවසට පහුවෙන්ද තමයි නිවන් දකින්න පුළුවන්. ඉන්නේ නරබිල්ලක්ම ඉල්ලනවා. අය මොනවාක පොඩි දෙයකට කොම්ප්‍රොමයිස් කරන්නේ නැහැ. දීපු දව දවසට ඒක දීලා දාපු දවසට ඔන්න තෑග්ග අතර දෙනවා. එනිසා අතහැරීම කියන එක නිකන් විනෝදාංශයට පුරුදු කරන්නේ පොඩි එකෙක් හදනකොට දරුවෙකුට උපතේ දෙනකොට අනේ කරුණා කරලා මේ පින්න පූල් ගෙඩි වගේ කිල්ලෝ නම් හැදුවත් කමන්නේ කොල්ලෝ නම් හදන්න එපා. උන්න හොඳට මේ දුක්ඛ තේරිලා, ගහෙන් වැටිලා, ගඟේ ගිලිලා ඒ දුක් සහිතව හදන්න දෙන්න ඕනේ. නැත්තම් උන් කවදාද ජීවිතේ මොනදිට ප්‍රශ්නයක් ආවම මේ කරන්නේ. මු කුමාර සබදීල හැදුවත් හරියන්නේ නැහැ. දුක දෙන්න ඕනේ. ඒක අපේ සාමාන්‍ය પરම්පරාවේ කතාවක් තියෙනවා ඕනෙම වලව්වක්. પરම්පරා තුනක් දිනු වෙනවා. තුනෙන් පස්සේ වැටෙනවා. මොකද දිනු වෙන කාලේ දුක දන්නවා. දිනුනාට පස්සේ හම්බෙන දරුවෝ නාස්තිකයි විනාශකාරී. මොකද දෙමව්පිය උන්ට සැප දෙන්න හදනවා. සැප දීපු ගමන් අර ජීවිතේ පිටිපන්ද හෝ දුක පිටිපන්ද ආවෝද නැති වෙනවා. ඉතින් ඒ නිසා අපි ඇත්තටම හැම දුෂ්කරතාවයක්ම ඒක නිකන් පුහුණුවක් වශයෙන් ඒ දරුවන්ට දෙන්න ඉගෙන ගන්න ඕනේ. දරුවන් විතරනේ අපිට දී ගන්න ඕනේ. ඒ නිසා පැමිණෙන හැම දුකක්ම ආපම දැනගන්න ඕනේ මේකේ මොකක් හරි වටිනාකමක් තියෙනවා. ජීවිතේට ගන්න තියෙන වටිනාකමක් තියෙනවා. මේ දුක්වල තියෙන සම්පූර්ණ නාස්තික විනාශයක් නෙමෙයි. ඒ නිසා ඔය මම දන්නේ ඒකට මේ හරිම හොඳ ටික තියෙන ඔය ඔය සෙන් කතාවල. දැන් ඊටික පරිවර්තනය කරගෙන කරගෙන යනවා මේ ලංකාවේ ලියවිගෙන යන්න පටන් අරගත්ත පොත් ටික. අන්න ඒකෙ පෙන්න පෙන්නලා දීලා තියෙනවා මේ සෑම දුකක්ම සපතකට බාරපත් කිරීම ඒක පොඩි ඒක මුණත මාරු කිරීමක් විතරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ මනුස්සයා ගලේ ගැහුවත් මරන්න බෑ. පෙනෙන දෙයට මුණ දෙන්න බඩ ගන්න. මේ සමාධිය කියලා කියන්නේ බොහොම හොඳ සුන්දර පැත්තක් පෙන්වුවාට ඒක උපයන්න බෑ මේ ලේසි කෙනෙකුට උපයන්න බෑ. උපයාගත්ත නඩත්තු කරන්න බෑ. ඒක නිසා මේ ලෑස්තිලා යම් සුනාමියක් ආවත් කරන්න දෙයක් නැහැ. එන දෙයකට මුහුණ දෙලා නැසකෝ පැනලා බේරෙන්න බෑ. කවදා හෝ මේක ගෙවන්න වෙනවා. අනිත් සමාධියේ සරදා විපස්සනා සමාධියේ සාවර ලැබෙන නෑ කියන්නේ අනිත් පැත්ත තමයි කියන්න බලන සම සමාධිය හරි ස්ථාවරයි. මොකද එකම අරමුණේ නපවත්තන්නේ. විපස්සනා සමාධිය එතන එතන උපේන එක. එතන එතන එතන දුන උපයනවා. උපේවේ නැත්නම් එතනින්ම වැටලා යනවා. ඒක නිසා විපස්සනා සමාධිය හරි සෙල්ලක්කාරයි. සමත සමාධිය හරි තල තුනයි. ලැබුවාකට පස්සේ ਉਹ පවත්තගෙන එකයි තියෙන්නේ. ඒක නිසා සමත සමාධිය ඇවිල්ලා ඒක ඉන්නතුව ඒක විපස්සනාට දානවයි කියලා කියන්නේ අර ලැබිච්ච සැප පාවා දීලා විපස්සනාට යන එක. විපස්සනා සමාධිය එහෙම නෙමෙයි. එතන එතන එතන උපයමින් යන එක. ඒක හරීම සෙල්ලක්කාරයි. ඒකයි කියන්නේ අර පණින පිම්මට විදි කියන්නේ දක්ෂ කෙනෙක් වගේ හුඟක් වෙලාවට වරදිනවා ඒකේ. මොකද හරියෝ සතුටක් තියෙනවා. ඉඳලම ගන්න විපස්සනාවේදී අර ඊට වඩා වෙනස් විදිහකට යන්නේ. අරමුණ දිහ එනේ හැම අරමුණක් බල බල එතකොට ඕනේ වෙලාවක නැති වෙච්ච දවසක ගන්න මේසි විපස්සනා සමාධියක් එහෙම මේ මෙව එකක් කරන්න අමාරුයි. මොකද විපස්සනා සමාධිය උපයන්නත් අමාරුයි. අදහස ගන්නත් අමාරුයි. හරීම අභියෝගශීලී විපස්සනා සමාධිය. ඒකෙදි කියනවා සමත සමාධිය තියෙන්නේ අරමුණේ নিমগ্ন වෙලා සැප විඳින එක. විපස්සනා සමාධිය තියෙන්නේ එන අරමුණ තමන්ට උදව්වට ආපු අරමුණේම නාම රූප වශයෙන් කඩනවා. හේතුඵල වශයෙන් කඩනවා. හේතුයි ඵලයි නාමයි රූපයි සියරම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒ ඉදිරියේ තියෙන අරමුණම කප කපා කොට කොට පතුරු ගහ ගහ බල බල යන්නේ. කිසිම වෙලාවක නිකන් මේ හැල්මේ යන්න දෙන්නේ නැහැ. හැපි හැපි ඉනින අභියෝගයට මුහුණ දෙදී මුහුණ දෙදී යන්නේ. ඒක නිසා ඒක මේ මේ අභියෝගශීලී හරිම සෙල්ලක්කාරයි. අනිත්‍ය දුක නෙවෙයි වේදනාවේ ස්වභාවික ලක්ෂණ බලන්න ඒකේ නාම කොටස් රූප කොටස් නෑ. ඒක අනිත්‍ය භාවයේ මතුවලා එයි. ඒක ක්‍රියාශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න ඒක තියෙන ඒක ඒක නිශ්චලව ඒක ස්පාසුවේ ඒක චිත්තක්ෂණ දෙකක් නැහැ. හැම චිත්තක්ෂණයෙම ස්පාසු දෙන්නේ ඒ තරමටම අනිත්‍යතාවය පේන්න පටන් ගන්නවා. එතකොට මෙනෙහි කරත් නැතත් ඒක හරි. නමුත් අපිට මම එදත් මතක් කරුවා. අපි දැන් අර ඉංග්‍රීසි දේශනාවෙන් නැති මහසි භාවනා ක්‍රමයේ තියෙන ස්වභාවික ලක්ෂණ ටික මතු කරගන්න එක විතරයි. ඉන්හිහට ටික ගැම්මෙන් අල්ලනවා. අනිත්‍ය දුක්ඛ නාත මෙනෙහි කරන්න ඕනේ මේ ස්වභාවික ලක්ෂණ හොඳට අස්පනා පිට මේ පේන්න පටන් ගන්නවනේ ඒක වේග වෙන්න වෙන්න ඉතින් අනිත්‍යතාවය නැති වෙන මොනවා කියන්නේ. ඒ වගේ මේක දිහා බලාගෙන එක හරීම වෙහෙස කරන්නේ. ඉස්පාසුවක්ම නැහැ. ඉතින් ඒක නා බල්ලා බල්ලා බල්ලා තමයි එතකොට තමයි තේරෙන්නේ මේ සංසාරේ අපි හරියට දැක්කොත් කවදාවත් අල්ලන්නේ නැහැ. හරියට දැක්කොත් ඒකට තණ්හා කරන දෙයක් නැහැ. නොදැක්ක නිසා තමයි ඝණීය වශයෙන් දකපු නිසා තණ්හාමාන දිට්ටි බලපු නිසා අපිට හිතන මේක තියාගත්තොත් හොඳයි මේක මේ ගබඩාව තියාගත්තොත් හොඳයි කඳුක තියලා තියාගත්තොත් හොඳයි කියලා හොඳ දේවල් පේනවා. ඕනෙම අරමුණට හිත දාලා ඇති හැටිය දැක්කොත් නම් මොනම දෙයක්වත් මේ මේ දේ තියාගන්න ඕනයි කියලා දෙයක් හම්බ වෙන්නේ මුළු සංසාරේ භාවනා කරා. දකින දකින දේ පේන තියෙන එක වෙහෙස කරන නිබ්බිදාට පල කරන දෙයක්. මුත් ඒක ඊටාම ඉතින් බැලු බැලමට පේන්නේ නිකන් නැති දුකක් ඔළුවේ දාගෙන නිකන් මේ විපස්සනා කරනවා කියලා සර්වඥාන්සේ දේශනා කරලා තියෙනවා. ඒ ඒක ඇත්තට මේ විපස්සනා කරනකොට නම් දුකක් තමයි. ඒක නෑ කියන්න බෑ. නමුත් මේ දුක දුක්ඛ සත්‍යයක් බවට පත් කරගන්න පුළුවන් එක තනන් සතුටු වෙන්න දෙයක් මුළු ජීවිතේටම නෑ කියලා. ඒක මගාර මගාර ඕන තරම් කාලයක් ඉන්න පුළුවන්. ඉතින් කවදා හෝ මේකට මුණ දෙන්න එපා. කවදා හෝ මේකේ යථා ස්වරූපේ දැන ගැනීම තරම් සතුටක් කිසිම දවසක තිරසෙනෙකුට ලබන්න බෑ. කිසිම දවසක මිත්‍යා දෘෂ්ටිකයකට ගන්න බෑ. ඉතින් අපිට හයිය හති තියෙන අනේ අපිට මේක දැන් මේක ඉවර කරගන්න තියෙනවා. ඇති ඇති දැක් ගන්න තියෙනවා නම් කියලා අර තදදි මුත්‍රතාවයට නැඹුරු ගතිය ඇති කරන්න ඕනේදී ඒකට ලේසිම ක්‍රමය තමයි ඒ කල්යාණ මිත්‍රන්ගේ අසුරම තමයි. වෙන වෙන අපිට සරණක් නැහැ. ධම්මෝ විනානත්ති සරණං මේ අම්මිතාත් එක්ක අපි ඉන්න ධර්මෙම තමයි කියලා එල්ලීගෙන ඉන්න එකයි තියෙන්නේ. මෙහෙම ඉන්නකොට නම් එහෙම කරොත් ඇයි? ඒවල් වලට ගියාම වෙනම ඉන්න අම්මලා තාත්තලා ඉන්නවා රක්ෂණ සංස්ථාවක් තියෙනවා පොලිසියක් තියෙනවා අරසාවක් තියෙනවා එතකොට ටැක්ස් ගෙවනවා මේ ඉන්නකොටම හිතන්න පුළුවන් ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා ඉන්න පුළුවන් ඒ නිසා අපව යනවයි කියලා කියන්නේ කබලෙල්ලිපට වැටෙනවා වගේ එකක් තමයි මොකද කරන්නේ ප්‍රේමජී කැමතු ඉන්න දෙන්නේ නැහැ ඈ ඉන්නම් ඈ ඒක කවුරු වැඩියත් Tamange දුකට කිසි වෙනසක් වෙන්නේ නැහැ. දුක දුකමයි. අඩු කරන්න තියෙන්නේ ඇමිනි දුක් පැනිරහයි කියන එකෙමයි. දුකත් එක්ක ඉඳලම තමන්ගේ ත්‍රෙෂෝල් වැලියු එක තමන්ගේ දැරීමේ ශක්තිය වැඩි කිරීමෙන් විතරයි දරන්න පුළුවන් වෙන්නේ නැත්නම් ඕන තරම් ඕක මගේ හැර හැර ඉන්න පුළුවන්. නමුත් නිකන් කාලය ගත වෙනවා සංසාරය යන එක තමයි තියෙන්නේ. හොඳයි අපි දැන් අතහමාර අතහමාරට අවිල්ල තියෙනවා. ඒක නිසා අපි අපි ධර්ම දේශනා සතිವಾರයේ මෙතනින් સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා